අත්ත සම්මා පනිදිච සප්පුරිසූපනිස්සයෝ තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන මේ චතු චක්ඛය එහෙම නැත්නම් මේ හතරක් වූ මේ චක්‍රය එහෙම නැත්නම් එකින් එකට එකින් එකට යාදෙන ධර්ම හතර කෙනෙක් විසින් දත යුතු Tamanට බොහොම උපකාර කරන නැත්නම් බහූපකාර ධර්ම වශයෙන් තමයි හඳුල්ලා දීලා තියෙන්නේ. නිසා කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. කෙනෙකුට Tamanට වඩා උපකාර කරන්නා වූ ධර්ම හතර මොකද්ද කිව්වොත් මේ එකින් එකට එකින්ට පවතින ධර්ම પરම්පරාවක් තමයි සාරිපුත්තු සාංශේ මතු කරන්නේ. පච්චරූපදේශ වාසයත් සත්පුරුෂ උපනිෂයත් අත්ත සම්මා පණිදි කියලා අද අපි ඉදිරිපත් කරන කාරණාවත් ඊගාට පුබ්බේච කත පුඤ්ඤතා කියන මේ හතර. ඉතින් මේක අපි ඉස්සල්ලාම දවසේ මතක් කරගත්ත විදිහට අපේ ප්‍රසිද්ධ මහා මංගල සූත්‍රයේ මේක සඳහන් වෙනවා. ඒ නිසා මේවා අපිට එච්චර දුර බැහැර දේවල් නෙවෙයි. නමුත් අපි සාමාන්‍ය මංගල සූත්‍රය වගේ දේවල් සාකච්ඡාවට ගන්නකොට ගන්න ඒක අපි ජීවිතේට මංගල කාරණාවක් විදියට භද්‍ර කාරණාවක් විදියට සුභ කාරණාවක් විදියට එතකොට අපි මේ සූත්‍ර සජ්ජහනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ භෞතික සම්පatti නැත්තම් මේ ආමිෂ සම්පatti එතකොට අද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ කරුණු හතරම චක්‍රයක් විදිහෙන් තියාලා ධර්ම પરම්පරාවක් විදිහට පෙන්වන්නේ ඒ අපි කියන භද්‍ර මංගල යවවන කාරණා සඳහාමද නැත්නම් මේ පිරිස වගේ බණ භාවනා කරන මේ ජීවිතේම නිවන් දකින්න ඕනෑ කියලා කටයුතු කරන පැත්තෙන් බැලුවොත් ඒ ධර්ම හතර කොච්චරක් ගැඹුරක් මේකේ කියාපානවද කියන එකයි අපි මේ විෂද වශයෙන් දැනගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකෙනුත් ප්‍රතිરૂපදේශ වාසයත් සප්පුරිසූප නිස්සයත් කියන දෙක පිළිවෙලින් ඊයේ පෙරේදා ධර්ම දේශනා වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තා. ඒකෙදී ඊයේ ගත්ත ඒ තප්පුරිසූපනිස්සේ නැත්තම් සත්පුරුෂයේ කැසුරු කිරීම නිසා ලැබෙන උපකාර ධර්ම රාශිය කතා කරලා ඉවර කරන්න බැරි තරම් ඒක සරුවචන් වහන්සේ විසින්ම දක්වලා උන්වහන්සේ සත්පුරුෂයෙක් වශයෙන් පෙනී සිටලා සත්පුරුෂයෙක් හමු වෙලා හමු දැකලා කතා කරාට පස්සේ හම්බෙන ආනිසන්ත රාශිය කියා දීලා ඒ හැම කෙනාටම ඒ ආනිසංස සමාදන් වෙන හැටි කියලා දීලා තමයි මේ ප්‍රතිපදාව ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසා කාටත් බෞද්ධයන් අතර තියෙන පොඩි ආශාවක් අනේ ඒ බුදුහාමුදුරෝ අපි ඇස් දෙකට දැක් ගන්නට නැත්තම් අපි මේ රූප ධාන වන්දනා කර කර කරදරේදී අමලේදී හැම වෙලාවෙද සීපත් කර කර ඉන්න කෙනා බුදුහාමුදුරෝ දකින්න නැත්තම් කියන එක තියෙන්නේ ඒ සත්පුරුෂ ආශ්‍රයේ තියෙන එක සංවේදනීය ස්ථානයක්. එහෙම නැත්තම් හැඟුම් බරත් තැනක්. ඉතින් ඒ වාගේ ප්‍රාර්ථනා කරගෙන පැමිණිච්ච කෙනෙක් තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ පසු කාලයක බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක ස්වාමීන් වහන්සේ වුණා. දවසක් උන්වහන්සේ සවැත් නුවර ඊරබස්සාකරේ හැන්දෑකොරේ හේවණැල්ලේ ඊතවනාරාමේ හේවණැල්ලේ පත්කඩක් කියලාන භාවනා කරනකොට තාමත්ම පිරිසිදුව හිත ඒ භාවනා කරන අරමුණට ගියා. ඉතින් ඒ වෙලාවේදී උන්වහන්සේට කල්පනා වෙලා තියෙනවා දැන් මේ සාක්්‍ය වංශයේ උපන් මේ ආනන්ද කියන පුද්ගලයා මේ සාක්‍ය සිංහ වූ බුදු පියාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා මේ අද විඳින මේ නිර්ාමිෂ සුඛය බුදු කෙනෙක් නොවුනනම් බුදු කෙනෙක් ළඟටපත් උනේ නැත්නම් කවමදාකවත් ඒ රජසිරිය ලැබුණත් මේ සැප ලැබෙන්නේ නැහැ කියලා පත්කඩෙන් නැගිට්ටෙම පුදුමාකාර මුදිතාවකින් යුක්තව ස්තුතිකින් යුක්තව ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ළඟටපත් වෙලා පත්කඩේ එලලා තුන් සැරයක් වැඳලා කියනවා උපඩ්ඩ මදම් මිදම් බන්තේ මම භ්‍රමචරියන් යදිදන් කල්යාණ මිත්‍රතා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා මේ භාවනාවෙන් නැගිටලාපට පස්සේ මේ අපි රකින්න භ්‍රමචර්ය හරීම දුෂ්කරයි නෑදෑයන්ගෙන් වෙන් වෙලා වස්තු භෝග අතහැරලා ගත කරන ජීවිතය ඉතා දුෂ්කරයි නමුත් ඒකේ භාගයක්ම තියෙන දුෂ්කරතා අපහසුතා සියල්ලම ඉවර වෙනවා කල්යාණ මිත්‍යා දැකපු දවසේ. ඒ තරම්ම මේ කල්යාණ මිත්‍යා අර දුෂ්කර ගමනේ අපහසුතා වලගොඩලි සමතලා කරලා දෙනවා කියලා ආනන්ද සාංශේ කියලා කට ගන්න හම්බුනේ සරුවචනාංශේ මා හේවං ආනන්ද මා හේවං ආනන්ද අවච එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද සකල මිදම් භ්‍රමචරියන් යදිදන් කල්යාණ මිත්‍තා මේ අපි යන දුෂ්කර ගමනේ භාගයක් නෙවෙයි කල්යාණ මිත්‍රෙක් හම්බෙච්චාම අපිට සම්පූර්ණ වෙන්නේ 100ට 100ක්ම සම්පූර්ණ වෙනවා කියලා මුළු භ්‍රමචාරියම භ්‍රමචාරිය කියලා කියන්නේ මේ අපි තපස් රකින්නයි කියලා කියන්නේ පැවිදි මහානදම් පුරනොයි කියලා ඔක්කොටම දෙන වචන තමයි භ්‍රමචාරිය. ඒ භ්‍රමචාරී ජීවිතයේ සියල්ලම කල්යාණ මිත්‍ර ආශ්‍රය. අපිට කල්යාණ මිත්‍ර හම්බ වෙනකන් තමයි අපි දුක් කරදර ඉවසගෙන කඳ දුක් කඳක් කරගහගෙන යන්නේ. කල්යාණ මිත්‍ර දැකපු දවසේ ඉඳලා ඒව අපිට විනෝදාංශ බවටපත් වෙනවා. ඒ තරම්ම කල්යාණ මිත්‍ර ආශ්‍රයක තියෙන වටිනාකම ඉතින් අපි අපිට කැමති අයට අපේ ප්‍රිය අයට දන්න කියන අයට පුළුවන් තරම් හඳුන්වා දෙන්න ඕනේ මේ කල්යාණ මිත්‍රෙක් හඳුනගන්නේ මේමයි ඒක Tamanට හම්බෙච්ච ලොකුම වාසනාව විදිහට සලකන්න ඕනේ ඒකට හේතුව පතිරූපදේශ වාසය නිසා Taman යහපත් පින් ඇති බිමක වාසය කෙරුවොත් විතරයි කල්යාණ මිත්‍ර සේවනයේ හම්බ වෙන්නේ. ඒ වගේම අපි අද දවසේ මාතෘකාවෙන් ගන්න බලාපොරොත්තු වෙන යහපත් ප්‍රාර්ථනාවක් ඇති කෙනෙකුට විතරයි කල්යාණ මිත්‍ර හම්බ වෙන්නේ. ඒ කෙනාට ඒව ඔක්කොම සිද්ධ වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා කියලා පෙරකල පින් ඇති බව නිසා. මේවා එකින් එකට එකින් එකට yaadena ධර්ම પરම්පරා. ඉතින් ඒක නිසා හැම සාහිත්‍යකම වගේ ඒ කල්යාණ මිත්‍රයෙක් ප්‍රඥාවන්තයෙක් නිපක ප්‍රඥාව ඇති කෙනෙක් හඳුනා දීම සඳහා අනික් අයට කියා දීම සඳහා උත්සාහ ආරම්භ තියෙනවා. අපි මේ සාකච්ඡා කරේ අපේ තේරවාද ශාසනයේ තියෙන පියෝච ගරු භාවනියෝ ආදි ගාතාවල් ඒකෙන් ඒ කල්යාණ මිත්‍යාගේ සත්පුරුෂයාගේ ගුණ කියනවා. ඒ සංස්කෘත භාෂාවෙන් ඒක කියන්නේ අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්වජන ප්‍රියත්වං නිර්ලෝභී දාතා භය ශෝක මුක්තිර් ප්‍රඥාව ඒතානි දස ලක්ෂණානි ප්‍රඥාවන්තයා සත්පුරුෂයා තේරුම් අරගන්න නම් අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං එය කද්දාවත් ඒකෙන් තිගන්නේ ක්‍රෝධය ප්‍රඥාවක සහ කල්යාණ මිත්‍ර ගුණයක ಗುಣ නැසන තැන ඒ නිසා කල්යාණ මිත්‍රෙක් කඳුර ගන්නවා නම් ප්‍රඥාවන්තයෙක් නිපක ප්‍රඥාවතිනෙක් කඳුර ගන්න අක්‍රෝධයි කිසිම දෙයක කාරණාව තියෙනවා වරදින්න. වැරදිලක් තියෙනවා. කාරණාවෙන් එහාට ක්‍රෝධ ගන්නේ නැහැ. අක්‍රෝධ ආරෝග්‍යයි හැම වෙලාවෙම සෞඛ්‍ය නඩත්තු කරගන්න. ඒ කායික සෞඛ්‍ය සහ තමන්ගේ ප්‍රඥාව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. සමහරවිට ඉතින් කර්ම ලෙඩ එනවා. බුදුහාමුදුරන්ටත් ලෙඩ ආවා. නමුත් ඒ තමන්ගේ නිින්ද ප්‍රමාණය, කන ප්‍රමාණය ඇසුරු කරන මිනිස්සු දන්නේ නැත්නම් ඉතින් හිත කය ලෙඩ වෙනවා. නිසා කල්යාණ මිත්‍ය අඳුර ගන්න පුළුවන් සෞඛ්‍යය. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං එයාගේ ඇහ කන දිවනාසය ආදී ඉඳුරන් දිනාගත්ත කෙනෙක් කිව්වා අශික්ෂිතව හැසිරෙන්නේ නැහැ. එයා දැනටමත් බයලජ්ජා විතරක් නෙමෙයි ඉන්ද්‍රිය দমনය කරගත්ත කෙනෙක්. ඒව තමයි කල්යාණ මිත්‍යක් අඳුර ගන්න තියෙන ලකුණු. දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වං ඕනම කෙනෙකුට දයාව දක්වන්න යාට පුළුවන්කම තියෙනවා. මොකද මේ කල්යාණ මිත්‍යා තමන්ගේ ගමනේ යද්දී විඳලා තියෙන දුක්ඛඳ දිහා බලනකොට ඒ ගමනේ යන තව කෙනෙක් විඳින දුක වෙහෙස අනිශ්චිතතාවයේ දන්නේ කල්යාණ මිත්‍යා විතරයි. ඒ නිසා තමන් එක්ක එකට වැලිසෙල්ලම් කරපු කෙනාටත් වඩා කල්යාණ මිත්‍යාගව දයාව තියෙනවා, ක්ෂමාව තියෙනවා. ඒ මොකද ඒ පුද්ගලයා දන්නවා භාවනා කරනකොට කොච්චරක් Taman Tamanට වෛර කරගන්නවද කියලා. භාවනා ජීවිතයේදී හරියට තේරෙනවා මේ ඉරියව්වට Taman වෛර කරනවා. Tamanගේ මූල කර්මස්ථානට බාධා කරන ධර්ම වලට වෛර කරනවා. හිතට එන හිතවිලි වලට වෛර කරනවා. මේ වෛරය නිසා කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන ඇද්දගෙන මහා විශාල පරාතයක් ඇදගෙන යන ගමනක් මේ යෝග ජීවිතය කියන්නේ. ඒක කෙලවර කරයි කියලා කියන්නේ අය හැම දෙයකටම ක්ෂමාව දෙනවා. Tamange වැරද්දට සමාව දෙනවා. අනුන්ගේ වැරද්දට සමාව දෙනවා. ඒ කල්යාණ මිත්‍ර නිසා දයා ක්ෂමා තියෙනවා. සර්ව ජනප්‍රියත්වං Tamange තීසියෝ, Tamange ගෝලියෝ, Tamange ආගම, Tamange ධර්ම විතරක් නෙවෙයි. හැම ආගමකම සතා සර්පයා සිව්පාවා ගහකොළ පවා සියල්ලමත් එක්ක බොහෝම සුහදව ජීවත් වෙන ගතියක් තියෙනවා සත්පුරුෂයාගේ. ඒක නිසා ඒකේ නමේ Tamange පක්ෂයට විතරක් වැඩියෙන් සලකලා අනුගේ පක්ෂයට අඩුවෙන් සලකනද දැන් අපි දෙමළ මිනිස්සු දැකපුවාම ද්වේෂ කරනවා සිංහල මිනිස්සු දැකපුවාම ආශ කරනවා එහෙම නැත්නම් වෙන ආගමක වෙන නිකායක කෙනෙකුට ද්වේෂ කරන ගතියක් තියෙනවනේ ඒ කෙනා මූලධර්මවාදියෙක් මිසක්කා සත්පුරුෂයෙක්වත් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්වත් කරගන්න අමාරුයි. ඒ නිසා දැනගන්න සරු ජනප්‍රියත්වම් ඒ ගහකොළ පවා තියෙනවා. සතා සර්පයාට පවා තියෙන්න ඕනේ. හානි නොකරන ගතියක් තියෙනවා. නිර්ලෝභී. ඒ කෙනා හම්බ කරන කෙනෙක් නොවෙන්න වෙන්න ඕනේ නෑ. නමුත් ලෝභයේ හිතේ තියාගෙන ඉන්න. හැම වෙලාවෙම බලනවා මේ අද ලැබෙන්නේ කලින් දීපු නිසා. ඒ නිසා පුළුවන් තරම් ලෝභ නැතුව නිර්ලෝභී දාතා පුළුවන් තරම් හදා බෙදා ගන්නවා. නිර්ලෝභී දාතා බය ශෝක මුක්ති. ඒ නිසා යාට කොතනක ගියත් සාමාන්‍ය කියනවා කල්යාණ මිත්‍යාට විදේශයක් නැහැ කියලා. සත්පුරුෂයාට විදේශයක් නැහැ හැමතැනම දේශේ තමයි. ඕනම පිරිසක් මැදට ගියම නෑ දෑයෝ තමයි. මොන කෑම කෑවත් මොන විදියට හිටියත් ගෙදර ගියා වගේ දැනෙනවා. ඒ නිසා යාට බයක් බය කාටවත් එයාට හානි කරන්නත් බෑ. ඒ නිසා එයා දාන්නවා ධර්මයෙන් අරසා වෙනවයි කියලා. ඒ නිසා බයක් ඇත්තේ නෑ. ශෝක නෑ. මට මේ ජීවිතේ කල්ලාතෝ නම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයෝ දැකලා මම මගේ කල්යාණ මිත්‍ර ජීවිතය හදාගත්තා කියලා. හදාගත්ත ජීවිතයක් ඇති කල්යාණ මිත්‍රයාට ප්‍රඥාවන්තයාට ඇර ලෝකේ ඕනම කෙනෙකුට අතීතයේ සීපත් කරනකොට පශ්චාත්තාපයක් තියෙනවා. මෙයාටත් පශ්චාත්තාපේ තියෙන එක ලාභෙට හිටනවා මම මෙහෙම හිටියේ මේ මේ වැරදි කරලා තිනවා අද මම ඉන්නේ මෙන්න මේ වගේ තැනක කියලා බය ශෝක මුක්ති බයක් නැහැ ශෝකයක් නැති ගතිය තියෙනවා නිසා අපි ජීවිතේ සකස් කරගන්න ඕනේ ජීවිතේ හදා ගන්න ඕනේ අපිට ඉස්සරහින් ගිය කල්යාණ මිත්‍රයෝ ඇති කරලා ගිය ජීවිත ආදර්ශ ඉදිරි කරලා ගිහිලා තියෙන නිදර්ශන බලලා මෙව මේ කාලේ කරන්න බෑ කොහොම හරි කටවට බඩා කටබඩ බඩා වඩා ගන්න මරලා හරි ගමන් නැකියක් හම්බ කරගන්න ඕනේ කියන ධර්ම තියෙන ලෝකයේ මේක ඕනේ නම් කළ හැකි. එදත් අමාරුයි අදත් අමාරුයි. නමුත් ඒ අමාරු තැනේදී තමයි මේකේ කැපිපෙන ගතිය තෙද ඔපේ තියෙන්නේ. ආන එක කරන්න පුළුවන් කළ යුතුයි කියලා යම් කිසි කෙනෙකුට ස්ත්‍රී වේවා පුරුෂ වේවා එල්ලේ ආවනම් ඒකට කියනවා අත්ත සම්මා පණිදි. තමන්ගේ ජීවිතයේ යහපත් પરමාර්ථයක් තියෙනවා කියලා. එහෙම නැති කෙනයි තිරසනාගේ කිසි වෙනසක් බුදුහාමුදුරුවෝ දකින්නේ නැහැ. තිරසනත් අනික් සත්තුත් නැත්නම් මිනිස්සයත් සමාන ගති පෙන්වන බව සංස්කෘත ශ්ලෝකේ සඳහන් කරලා තියෙන්නේ ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන ධර්මේන තේෂා මදිකෝ විශේෂ ධර්මේන හීන පශුර සමාන සංස්කෘතිය කියලා තියෙනවා ආහාර ගවේෂණය ජීවිතේ හැම සත්තුන්ගේම සමානයි අපි මේ ලෝකේ ඉන්න හැම සතෙක්ම විවිධ හැඩතල විවිධ ආකාරවලට විවිධාංගිකන වෙලා තියෙන්නේ ආහාර සොයාගැනීමේ උපක්‍රමයට. එක එක සත්තු එක එක පරිසරයට හැඩ ගැහිලා හතුරගෙන් බේරිලා ගොදුර අල්ලගන්න තියෙන විචිත්‍රත්වය ආහාර ගවේෂණ නිසා ඇතිවෙච්ච පරිණාමයේ ලකුණු. නිද්‍රාව හැම කෙනාම නිදා ගන්නකොට විශේෂ ගුහාවක් කොට්ටරකයක් හොදා හොයා ගන්නවා. මොකද එළිය බුදිය ගත්තොත් නැගිනකොට කාලාකමුකෙක් හරි සතෙක්. ඒ නිසා ඒ සතා නිදාගන්න ඌටම ගැළපෙන තැනක. ඒ නිසා ඒ ඒ නිින්ද සහ ඒ නිින්දට හදා ගන්න තැන් හැම සතෙක්ගෙම සමානයි. බය කියන එක උද්දී ඉඳලා හැන්ද වෙනකන් ඔය ආයුධ රැස් කරන්නේ, ගෙවල් දොරවල් තනන්නේ, ඉස්සරහට බැංකුවල මුදල් තැන්පත් කරන්නේ, රක්ෂණ සංකප්පවදත් කරන්නේ සීරම බයට. ඒක නිසා තිරසනාගේ ඔය බයේ ජීවත් වෙන මිනිස්යාගේ දිකටම තියෙන්නේ ඒ ජීවිතේට සහ කයට තියෙන බය නිසා හැම වෙලාවෙම කල්පනා කරන හැම වචන හිතන හිතවිල්ලකම වචනයකම ක්‍රියාවකම මේ අරසාව පිළිබඳ හැඟීමක් තියෙනවා. ආහාර නිද්‍රා භය අනිතකමයි තුන ධර්ම. ඒක જાතිය බෝ කරනවා. ඒක දෙයක් නෑ. මෙන්න මේ හතරේ මිනිස්සයයි තිරසනයි වෙනසක් නෑ කියලා ආහාර නිද්‍රා භය මෛතුන කියන හතරේ මිනිස්සයගේ තිරසනාගේ වෙනසක් නැහැ. ඒ කට්ටිය ඒ ගෙනාපු ඒ වැඩ ටික කරගෙන යනවා. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මිනිස්සයාට විතරක් ධර්මේ තියෙනවා. අනික ඒ තිරසනාට ඔය මොන જાති කෙරුවත් තියෙන සහජය විතරයි. උප්පත්තියෙන් හම්බෙච්ච සහජය විතරයි. manussාර සුවිශේෂයක් තියෙනවා ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. කියන්නේ Taman ඉන්නවට වැඩිය හොඳ තැනකට යන්න මේ ජීවිතේදී පුළුවන්කම නැත්නම් පරිණාමය වෙන්න පුළුවන්කම රූපාන්තරණය වෙන්න පුළුවන්කම හැම සතෙකුම ලොක් වෙලා තියෙනවා. අරින්න බැරි තැනක හිර වෙලා. manussාට විතරක් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මනුෂයා තියෙන විශේෂය. ධර්මේන හීන පශුර සමාන. ඒ මනුෂයා ඒ ධර්මෙන් වැඩ ගන්න නැත්තම් ප්‍රතිરૂප දේශයක ඉපදිලත් වැඩ ගන්න නැත්තම් සත්පුරුෂයෙක් හිටියත් උපනිශ්‍රේ කරන්නේ නැත්තම් ක්ෂණ සම්පත්තිය දීබ්බත් ඒක වැඩ ගන්න නැත්නම් එයා ආයෙත් තිරසනෙක් සමානයි කියන. ලැබිච්ච ධර්මයෙන් වැඩගත්තේ නැත්නම් ධර්මේ නැහින පශුර සමානයි. ඒක නිසා අපිට මේ හම්බෙච්ච බුද්ධෝත්පාද කාලය අපිට මේ හම්බෙච්ච manussාත්ම භාවය අපිට මේ හම්බෙච්ච ක්ෂණ සම්පත්තිය අපිට හම්බෙච්ච මේ සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණය මේ ඔක්කොම ධාන අනිකුත් ලෝකයෝ කරන ලෝකයා කරන මේ තිරිසං කටයුතු වලින්ම නතර කරනව නම් එයාට කරන චෝදනාව තමයි එයාට සම්‍යක් ප්‍රණිතියක් නැහැ. මේ ජීවිතේ යොමුවක් නැහැ, ගොනුවක් නැහැ. බුදුහාමුදුරෝ මගෝ කියලා නම්බු නාමයක් දෙනවා මුර්ගයයි කියලා කියනවා. ඒකට මුර්ගයයි කියලා කියනවා. ඒ මොකද මේ මනුස්සයා මේ කන්නන් වාලේ කනවා. නිදා ගන්නන් වාලේ නිදා ගන්නවා. බය වෙන්නන් වාලේ වා වෙන බය වෙනවා. මෛතුන සේවනය කරන කාම සේවනය කරනන් වාතේ කාවල සේවනය කරනවා. මොකක්වත් ಗುಣ විශේෂයක් නැහැ. ඒක නිසා අපට පුළුවන් නම් මේ ಗುಣ විශේෂයක් ඇති කර දෙන විදිහේ ජීවිතය පිළිබඳව ප්‍රනිධියක් ඒකට බුදුහාමර පාවිච්චි කරන ප්‍රනිධි කියන වචනය මනාකොට ජීවිතයේ මෙහෙවීමක් තියෙනවනම් ඒක බහුකාර්ය ධර්මයක් ඒකට කියලා දෙන්න තරම්වත් අපේ ලෝකයේ අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු දන්නේ ඒගොල්ලන් ඕනේ අපි සිවිල් සර්වන් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න කඹරවන්න. ඒ හැම එකකින්ම කරන්නේ ලෝකේ දින පාහරම වැඩකට කඹරනවා. ගොවිතැන තරංගවත් හොඳ නැහැ. වෙන රසාවක් තරංගවත් හොඳ නැහැ. කාට කඹරනවද කියලා දන්නෙත් නැහැ. ඒක ඒකේ තියෙන කැඹිරිල්ල වටනාකම. ගොවිතැන නම් ඉතින් බත් කන්නනේ බඩ රසාවනේ. ඉතින් අපේ අම්මලා තාත්තලා කොහෙද අපි එළවන්නේ? හොඳලාට කරගන්න බැරි යෝවලට අපිව තල්ලු කරනවා. ඒක නිසා ඒ ඇත්තන්ගෙන් ගිහිල්ලා අහුවොත් එහෙම විවේකීව කල්පනා කරලා මම මගේ ජීවිතේ කොහරද මෙහෙවා ගන්න ඕන කියලා එක්කෙනෙකුට තේරෙන්නේ නැහැ. අනුකම්පාව නැතිකම නිසා නෙවෙයි. කරුණාව නැති නිසා නෙවෙයි. ඇත්තට ඥානෙ නැති නිසා නෙවෙයි. ඒ ඇත්තෝ සුභසිද්ධිය නොපතනවා නෙවෙයි. දන්නේ දන්නේ ඒකයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මතු කරලා බුදුහාමුදුරුවෝ කියපු දේවල් මේ අත්ත සම්මා පණිදී විවේකීව කල්පනා කරලා බලලා මේ තිරසනුන් යන පාරමේ යන අපි ඒ විදිහට යන ජන මේ පිරිසක් එක්ක ජන විඥානයක් එක්ක ජීවත් වෙන අපි ওই රැල්ලට අහුවෙලා රැල්ලට වැටිලා ඉන්න එකද කරන්න තියෙන්නේ එතන මේ බුදුන් උපන් ලෝකයේ බුදුන් උපන් දේශේ අපි වැඩේ කරගන්නවද කියලා ගණ්ඩ තරම් එකෙකුට කොන්දක් නැහැ එක්කෙනෙකුටවත් ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ ඒ ආධ්‍යාත්මික පිටකොන්ද ඇතිකරන තමයි මේ සාරිපුත්‍ර සාංශය අපිට නිකන් ගස්සලා ටොක්කක් කරනලා පෙන්වන්නේ. මේ බහුකාර්ය ධර්ම තේරුම් ගන්නට අත්ත සම්මා පණිදි තමන්ගේ ජීවිතේ මොකටද එල්ල වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒක කියලා දෙන්න මේ ධර්මයට යනකොට විතරක් බහුවචනෙන් කතා කරන්න බෑ. පවුලේ ඔක්කොටම එකම අත්ත සම්මා පණිදියක් තියාගන්නත් බෑ. දෙන්නෙකුට එකට කරන්නත් බෑ. මේක මම දැන් මෙතන වගේ හරියටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් දැන් අපි සරුවච්චන් වහන්සේ යසෝදරා දෙයින් වහන්සේ රාහුල පුංචි කුමාරයෝ සිද්ධාර්ථ කුමාරයා මහමායා බිතුන් වහන්සේලා ඉතින් කල්ප ගණන් එක දිගට පාරමිතා පුරන ආපු ඇත්තනේ. නමුත් නිවන් දකින්න ගිය පාරවල් විවිධයිනේ. ඒක පෞලිය ඉපදුනාට ඒක වැර නිවන් දකින්න හම්බුනේත් නෑ ඒකම කර්මත්තානේ නිවන් දකින්න හම්බුනේත් නෑ එක එක වෙනස් ඒක නිසා අපිට අත්ත සම්මා පණීදි තමන්ගේ ජීවිතයේ මොකේටද එල්ල කරන්න ඕනේ මම මේ પરමාත්මේ මොකේද කියලා ගත්තොත් ඒක කවදාකවත් දෙන්නෙකුගේ සමාන නෑ මෙතෙන්දී අත්‍යවශ්‍යයි හුද්දේ කලාව කියන වචන හුද්දේ කලාව වුණාට පස්සේ තමයි මේ අත්ත සම්මා පණිදි කෙනෙකුට වැටහෙන්නේ. ඒ උත්තරීතර වූ ඒ හුදකලාවට වෛර කිරීම තමයි මේ ගමේ තොටේ ජීවත් වෙනවා කියන්නේ. ඒගොල්ල හරීම තරහයි තනිව ජීවත් වෙනවා දකින්න. එහෙම නැත්නම් මේ හුදකලාව දකින්නේ කාලකන්නිකමක් විදියට. විවේකයේ දකින්නේ රැහෙන් කොංගවීමක් විදියට. පිටිච්ච ගතිය දකින්නේ මේ ජීවිතේට ගන්න බැරි එකක් විදියට. ඒ නිසා එවැනි කෙනෙකුට ඒ අත්ත සම්මා පණිදි මම මේ ජීවත් වෙලා මේ කොහටද මේ යන්න හදන්නේ මම මේ මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්නේ මොකටද මැරෙන මොහොතේ ආපහු හැරිලා බැලුවොත් අපිට මොනවද ඉතුරු වෙන්නේ තිරසනෙක් කරපු දේවල් වලට වැඩියෙන් කියලා බැලුවොත් අහන්නේ කල්පනාවක් කලාතුරකින් කියන්නේ කියන්න බලන සාමාන්‍ය එන්නෙම නෑ මිනිස්සුගේ ඔළුවකට. ඒක එන්න ඕන බුදු කෙනෙක්ගේ ඔළුව හරහා බුද්ධ ශ්‍රාවකෙක් හරහා තමයි මිනිස්සුන්ට දෙන්න පුළුවන්. දුන්නත් උඟ දෙනකොට ඒවා කල්පනා කරන්න අහන්න වෙලාවක් නැහැ. දවසේ පැය 24 මදි මේ ආර්ථික ප්‍රශ්න වලටම. දේශපාලන ප්‍රශ්න වලටම සමාජික ප්‍රශ්න වලටම. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් කියනවා ඌ අපිට කතා කරන්න වෙලාවකුත් නැහැ. වැඩ ගොඩක් වැඩ තියෙනවායි කියලා. අර කැම්බිරිල්ලටමයි කැමති. ඒ ප්‍රනිධිය සම්‍යක් ප්‍රනිධිය පුලුල් ප්‍රනිධියක් ඇතුව කටයුතු කරන්නට පුළුවන් මේ මිනිස්යාගේ පරිණාමය හම්බෙච්ච මේ සුවිශේෂී අවස්ථාව. අපිට පරිණාම වෙන්න පුළුවන් හැඩ ගැහෙන්න පුළුවන් රූපාන්තරණය වෙන්න පුළුවන් කියන ගතියක් එහෙම කරගන්න බැරි අනිකුත් සත්තුත් අතර අත්ත සම්මා පණිදි නැති මිනිහා සතෙක් වගේ අපි කවදද manussකමට එළඹෙන්නේ කවදද අපි manussකමට පෙළඹෙන්නේ කියලා බැලුවොත් ඒක සඳහා හරි අමාරුයි ඔක්කොටම ගැළපෙන තේරෙන උත්තරයක් දෙන්න ඒක සඳහා මෙවැනි පිරිසකට මෙන්න මේ වාගේ උපමානයක් එලිදරව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. අපි නිකන් හිතනද අපි ජීවත් වෙන ලෝකේ හොඳ නරක කියලා දෙයක් තියෙනවා. මේ කළ යුතු නොකළ යුතු කියලා જાතිය චාරිත්‍ර වාරිත්‍ර කියලා. ඒවා කොම ඒ පරිසරෙන් පරිසර වෙනස් වෙනවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි දැකලා තියෙනවා. නිසා මේ වගේ පිරිසක් දිහා බලලා ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඒ කාටත් හොඳ නරක තේරෙනවා. ඊටාම අමාරුවෙන් සියලු ලෝකයා නරක කරද්දී මේ වාගේ පිරිසක් අමාරුවෙන් ඒ නරක අයින් කරලා හොඳ පැත්තට ආවනේ. හොඳ නරක දෙකේ නරක අයින් කරලා හොඳ පැත්තට ආවනේ. ඒකට මේ පිරිසකින් තාක්ෂි ගන්න වෙනවා ඔය ඕගොල්ලන්ට ඔයිට වැඩිය නරක චර්චගත කරන්න තිබුණා. නමුත් සීලේ නිසා හෝ පෞලේ නම්බුව සලකලා හෝ හිරේට බය නිසා හෝ ලෝකයාගේ අපවාද වලට බය නිසා හෝ නරක අතහැරලා හොඳ අල්ලගත්තනේ. දවසක මේ හොඳේ ඉන්නකොට වඩා හොඳක් හම්බ වුණොත් ඒ වඩා හොඳට නොගොහින් අර අල්ලගත් අමාරුම උපයාගත්ත හොඳේම නතර වෙන එක අර තමයි කාලකන්‍යයි කියලා කියන්නේ. හොඳ වුණාට. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මම නරකතරලා හොඳ වුණා. දැන් වඩා හොඳක් හම්බුනාට පස්සේ මෙතෙක් අල්ලගෙන හිටපු හොඳ අතාරින්න පුළුවන්. අන්න සත්පුරුෂයා කියනවා. අන්න අත්ත සම්මාපණිදි කියනවා. ඒ නිසා හැමදාම ජීවිතේ අපිට වඩා හොඳ තැනක් හම්බු වෙච්චාම අන්නේ වඩා හොඳ දෙයට හැඩ ගැහිලා ඒකට සීහිලා ඒකට පෑහිලා ඉන්න පුළුවන් ගතිය තමයි එතන එතන අපිට අත්දකින්න පුළුවන් අත්ත සම්මාපණිදි. අපි කොච්චරක් ඒකට බය ආදුද කියලා බලන්න. අපි කොච්චරක් එවැනි අවස්ථාවල් ආවට අපේ හොඳෙහි අපි ඇලීගෙන ඉන්නවා. ඒ නිසා සුද්දෙක් කියලා තියෙනවා අපිට වඩා හොඳට යන්න තියෙන එකම බාධාව අපේ හොඳකම. තමන්ගේ සියලු හොඳ ගති ටික තමන් හිර කරලා ඉවරයි. ඒක රකින්න තටමනවා. ඒ නිසා මේ ඉස්සරහට දින වඩා හොඳ දිහා සාධාරණව බලන්න බෑ අපට. මේ යුතුයකම් තියෙනවා දරුවෝ ඉන්නවා ඔක්කොම නිකන් හරියට මේ සියල්ල කරන්න පුළුවන් කට්ටිය වගේ අපි හත්තුතු પરම්පරාවෙන් එහාටත් කල්පනා කරන කොයි එකාද මැරෙනකොට සියලු යුතුයකම් ඉෂ්ට කරලා මැරෙන්නේ සරුවච්චන්නාන්සේ සඳහන් කරනවා මහා මන්දාතු කියලා රජ කෙනෙක්ව මං ඉපදුනා ඒ කාලේ මට කොදෙව් 700ක් තිබුණා හැම කොදෙව්වටම ජන රාජධානියක් තිබුණා හැම රාජධානියේම ස්ත්‍රියව 700 700 හිටියා වැව් පොකුණු 700 700 තිබුණා. සේවක සේවිකාවෝ ඇත්තස්ත්‍රිය පාබල සේන 700 700 තිබුණා. ඒත් මැරෙනකොට මදිපාඩුව තමයි මැරුනේ. ඌනම තමයි මැරුනේ. අතෘප්ති කරව තමයි මැරුනේ. අපි හිතානින්නේ එහෙම නෙවෙයි මේ. අපේ මේ හොඳ ටික ඔක්කොටම බෙදාගෙන හදාගෙන ඉන්න පුළුවන් කියලා. අර වඩා හොඳේ අතාරින් හැටි බලනකොට සහ ගහනවා. ලැබිච්ච වඩා හොඳට සමාදම් වෙන්න බැරි කමට සහ ගහනවා ඒ නිසා අපි අපි හොඳේ හිර වෙලා අපේ හොඳ ටිකේ අපි හිර වෙලා කවදද අපිට මේ පිටර කට්ට කඩාගෙන එළියට යන්න පුළුවන් ඒක තමයි මේ අත්ත සම්මා පණිදි කියන්නේ එතෙන්දි දෙන්නේක් සංසන්දනය කරන්න එපා මං හරියගෙන් අහලා කියන්නම් නෝනගෙන් අහලා කියන්නම් කතා බෑ ආපු වෙලාවේ ඒක අවස්ථාව ගන්න දන්නවනම් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන අත්ත සම්මා පණිදි හොඳ නම් මේ සතිපට්ඨානේ වැඩුවොත් අවුරුදු 7න් ගොඩ එන්න පුළුවන් කියලා. හරියටම මේ ඇත්තටම ඕනේ නම් නිවන කියන එක. අවුරුදු 7යි යන්නේ. අවුරුදු 7 තියෙද්දි සෞපදිශේෂ තියෙනවා නම් උපදී තියෙනවා නම් අනාගාමී වෙන්නේ නැත්නම් අරිහත් වෙනවයි කියන. අධිපට්ඨාන සූත්‍රයේ කියවලා තියෙනවා නම් මං හිතන්නේ මේ පාඩය මගහැරෙන්න බෑ. 7 6 අවුරුද්දක් තිබීවා මහණෙනි. හරියට භාවනා කරනවා පස්ස අවුරුද්දෙත් මේක කරන්න පුළුවන්. පස්ස අවුරුද්දක් තිබීව මහන්නේ හරියට කොන හතර අවුරුද්දෙන් කරන්න පුළුවන්, තුනෙන් කරන්න පුළුවන්, දෙකෙන් කරන්න පුළුවන්, එකෙන් කරන්න පුළුවන්, අවුරුදු භාගෙන් කරන්න පුළුවන්. මාස තුනෙන් පුළුවන්, එකහමාරෙන් පුළුවන්, මාසෙන් පුළුවන්, සති දෙකෙන් පුළුවන්, සතියෙන් පුළුවන් කියලා අන්තිමට ගිලා නතර කරනවා සතිපට්ඨාන සූත්‍රයේ සතියකින් මේ කට්ටේ පන්නා ගන්න පුළුවන් නිසා භාවනා කරනවා නම් ඔය ඔක්කොම පින්කම් වලට වඩා බොහෝම ශීඝ්‍ර ගමනකට වැටෙනවා. මේ වැටෙන වැටෙන වෙලාවේ ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන ප්‍රස්තාව මග නැහැර ඉදිරිපත් කරනවා නම් සතිපට්ඨාන සූත්‍රයේ සතියක් කිව්වට බෝධිරාජ සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා උදේ හරියට තේරුම් ගත්තොත් හැන්ද වෙනකොට වැඩේ කරගන්න පුළුවන්. නමුත් අපි උදේ ගෙදරින් ආවට පස්සේ හැන්දෑවේ නිවන් දකින්න තිබුණත් ගෙදරම ආය බලන්න ගෙදර යන්න එපායි. ඒ නිසා නිවන පස්සට දාලා නෝන බලන්න ඇඳාට ගෙදර යන්න ඕනකම තමයි කට්ටියට තියෙන්නේ. ඒ නිසා නිවන නොලැබෙන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ අපි අල්ලගෙන බදාගෙන තියෙන මේ බර පවුල් සංවිධාන සමිතියෙත් ගහපු ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා වැඩි බර ගමනට කරදරයි කිය. බුදුහාමතුරු කියන දෙයක් නෑනේ බුදුරන් කිව්වේ සිංච බිකු ඉමං නාවක්. මහණියෝ නැව විසිකරපන්. ඇතුළේ තියෙනවා විසිකරපන්. ඒතර නැව පාවෙනව ගමන ඉක්මන්. නැවට බඩු කොටක් දාගත්තොත් උක ගිලෙනවා රුවලට අදින්න බෑ. එනිසා මේ ගොඩ ගහ ගන්න ගොඩ ගහ ගන්න අපි ඉදිරි ගමන බාධා වෙනවා. මුළු සංසාරේ පුරාවට අපි කරන්නේ මේ කොට ගැලී අත්ත සම්මාපණිදි කියන්නේ අපි දැන් හොඳයි ඒක පිළිබඳ කට හොදලා කියන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ දැන් හොඳ තැනක. ඒ මොකද බොහෝ මිනිස්සු සීල රකින්න නැති අතර අපි වමනාවෙන් ඊළඟන සිල්පද රකින්න. බොහෝ කෙනෙක් සමාධි භාවනාවක් නැහැ වික්ෂිප්ත මනසකින් අන්නිවිහිතව බීලා කාලා නටාගෙන ඉඳද්දී අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි සමාධියක් ගන්න උත්සාහ කරනවා. බොහෝ කෙනෙකුට ස්ථානෝචිත ප්‍රඥාවක්වත් එහෙම නැත්නම් ඇතිහැටිය දැකීමක්වත් ඕනේ. ඒගොල්ලන්ට අඟහරු ලෝකෙට යන්න ඕනේ. අභිඥා ලබන්න ඕනේ. මැජික් බලන්න ඕනේ. අපිට මුකුත් උන අපිට ඕනේ මේ ආස්වාද ප්‍රසවාස බලන්න විතරයි. ඇතිහැටිය බලන්න විතර නිසා අපිට කාටවත් කටල්ලා කියන්න බෑ නරකයි කියලා. නමුත් මේ එක එකකට හම් වෙන වඩා හොඳ අවස්ථාව අපි කොච්චර පැහැර හරිනවද කියලා බැලුවොත් හරියට කාරණාව දැනගත්තොත් උදේ තොරතුරු හම් වෙච්චාම හැන්දා වෙනකොට වැඩේ කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාවේ හිටියා ගෝලෙක් අවුරුදු මාස 6ක් විතර වගේ කමඨාන් දීලා දීලා බැලුවා බැලුවා බැලුවා බැලුවා මේ සාරිපුත්ත හඳුරන තේරෙනවා අපි මේ සූත්‍රය දේශනා කරන දසුත්තර සූත්‍රය දේශනා කරන සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ විදිහට පින තියනයි කියලා. ඉතින් දෙනව අසුභ භාවනාව හරියන්නේ නැහැ. මිනිස්සුයත් කරනවා හරියන්නේ නැහැ. පස්සේ දැනගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා බුදුජානනාංශ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ පින් ඇති දරුවෙක් මම පැවිදි වෙලත් මයි ළඟ ඉන්නවා ගෝලේ. මේ කමටහන් දුන්නට මට හරියන්නේ නැහැ. මේ මං අඬ ගන්නව ඔබ වහන්සේට වන්දන්නේ කියලා. එතකොට ඔය දැන් ඔය ඩෝබිලාට රෙදි දාන ක්‍රමයක් තියෙනවනේ උදේ රෙදි ටික දාපම හැන්දාවට හොදලා දෙන ක්‍රමයක් same day service කියලා. අන්නේ වගේ බුදුහාන කෙනෙක් තියලා යන්න same day service කරලා දෙන්නම් කියලා. සාරිපුත්තු සාන්ති අnderලා කොල්ලගෙනලා බලපුවාම ඌට මේ අසුබේ ගැලපෙන්නේ නැහැ. ඒ මනසේ ආව මීට ආත්ම 500ක්ම යනකම්ම දිගටම රත්තරන් කර්මාන්තේ කරලා තියෙන්නේ සියුම්ම කැටයන් කපු එකයි කරලා තියෙන්නේ. ඒක නිසා යාට ලස්සනයි තේරෙන්නේ, సౌందර්යය තේරෙන්නේ, හැඩ වැඩයි තේරෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ කිව්වා සවැත් නුරේහා දේතවනාරාමේ යහා පැත්තේ පොඩි පොකුණක් වගේ හදලාම අවල ඒක වෙනද ලස්සන සමමිතික නිලුමක් පිපිච් එකක් දිහා බැලලා කිව්වා යුරට වෙලා හොඳට වල්ලෝ නිලුම දිහා බලන්න කියලා. ඒ මිනිස්සයා බැලුවා හත්මුතු પરම්පරාවකවත් දැකලා නැහැ මෙච්චර ලස්සන සම්මිතිකව හදපු නිලුමක් කියලා. මේක දිහා කොච්චර හිත ආකර්ෂණය වුණාද කියනවනම් ඒක නිකන් මේ කෂිනයක් වගේ ඒකටම හිත ගියා. මොකද දැකලා තිබුණේ එච්චර සුමට එච්ච ලස්සන කැටයක්. බලහන් ඉන්නකොට දැන් සරුවචන සිරිජිතසාරා මේ ක්‍රමයෙන් අර මල පර වෙන විදියට බුදුහාමුදුර හැදුවා. මේ කේමාවට කරපු වැඩේ. ඉතින් මෙයාට දැන් ඕනේ අර මල තිබුණු තාලෙම තියන්න. මොකද රත්තරන් බඩුවක ආදපු මිනිස්සයාට ඕනේ ඒ උපකරණේ ඒ ඒ ආභරණ එහෙම තියෙන. මේක දැන් වෙනකොට ටික ටික ටික ටික යනකොට දැන් මේක මේ ස්වභාවික මලක පෙති හැලෙන ස්වරූපයටත් ඉක්මනට පර වෙලා යනවා රත්තරන් මල. එතකොට බුදුරජාණන් වහන්සේ මෙයාට අසුබේ බාර දුන්නා. අර අරමුණට හිත දාගන්න ක්‍රමේ වෙනස් කරලා අරමුණට හිත බන්දලා රූප ලෝකෙක රූප ධානා මට්ටමට හිත කීකරු කරලා අසුබේ දැම්මා පැය ගානකින් ඒ හරහා එයාට මේ දෙයක් අපි බලාන ඉන්න දේ නිට්ටියව මගේ රත්තරන් බට්ටේ කවුරුත් හොරකම් කරන්න තුව මගේ කණේම තියෙන්නේ කියලා අපි නිට්ටිය සංඥාව තිබුණට ඒක දිහා බලාන හිටියත් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කච්චල් බැඳෙනවා කුණු වෙනවා නරක් වෙනවා වෙනසක් ඇති වෙනවා කියලා අනිත්‍යතාවය තේරුම් ගන්නේ බැරිකම නෙමෙයි තියෙන එකට අපි වෛර කරනකමයි තියෙන අපිට නිට්ටය බවටයි අපි මේ යාදිනි යදින්නේ ඉල්ලීම් ඉල්ලන්නේ අයිතිවාසිකම් හටන් කරන්නේ මේව නිට්ටය කරලා දෙන්න කියලා. ඉතින් කොහෙද අපිට අනිත්‍යයක් වැටෙන්නේ? අනිත්‍ය තමයි ලෝකේ හැටි. අපි කියනවා මට රස්සාව විස්තර කළ දෙන්න. මට දැන් මේ දේ විස්තර කළ දෙන්න. ඉතින් මරණකම් කඳු කරනවා විස්තර කළා. විස්තර වෙනවා. මොකද්ද විස්තර වෙන්නේ? සංසාරේ අනිවාර්යයෙන්ම දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. මේ අනිශ්චිත දේ අනිශ්චිතයි බව තේරුම් අරගන්න අත්ත සම්මා පණිදි වශයෙන් මම මේ මොකේද මේ භාවනා කරන්නේ? මම මොකද්ද මේ අරමුණේ දැකිය යුත්තේ කියන එක දන්නේ නැත්නම් අරමුණේ හැම භාවනා දියුණුවක්ම යෝගාවචරයට පේන්නේ වැරදිල්ලක් විදියට. චෝදනාවක් විදියට අභියෝගයක් විදියට ඔය කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න මෙච්චර ලස්සන භාවනාවේ යදී අපි කී විදිහකට මේක සැක කරනවා ඒ මොකද ඒ නිත්‍ය සංඥාව නිසා. අපි දන්නේ අරමුණ එහෙමම අර සාරිපුත්‍ර ස්වාමීන්ගේ ගෝලයාට දීපු රත්තරන් උපකරණේ මල වගේ එහෙම තියෙක නෑ. බුදුචාන් වහන්සේට පෙන්වන්න ඕනේ. ඒකට හිත බන්දල බන්දපු අරමුණ විපරිණාමයට පත්වන බව හුත්වා අභවතා ඨිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන එක තේරුම් ගණ්ඩායි. ඉතින් අපි අර අල්ලාගත්ත ඇල්ලිල්ල සැරකොච්චරද කියනොනම් ඒක වෙනස් දෙයක් බවට පත් වෙනොත් තමන් මැරෙනවා වාගේ. තමන්ඩ කරපු අභියෝගයක් වාගේ තමයි පේන්නේ. ඒක නිසා හිතන්න කාට හරි පුළුවන් නම් භාවනා කරනකොට මම මෙතෙන්දී සුවිශේෂීව මතක් කරනවා විපස්සනා භාවනා කරනකොට තමන් බලන අරමුණේ තියෙන හැම පැතිකඩම හැම වෙනස් වීමම හැම විපරිණාමයේම චීන කන්නඩියක් දාලා බල්ලා වගේ එක වාර්තා කරන්න පුළුවන් නම් ඔච්චරකල් භාවනා කරන්න දෙයක් නැහැ. අපිට බෙහෙන එක වෙනස් වීම මට කරන අභියෝගයක් වගේ. එහෙම නැත්නම් මේක කොහොම හරි නොසැල් වෙන්න නොවෙනස්ව තියාගෙන ඉන්න උත්සාහ කරන්න ඕන කියන වගේ අපේ පණිදිය වැරදි. අපි ළඟ තියෙන නිත්‍ය සංඥා මේක විපල්ලාසයක් අපිට ඕනේ මේක අනිච්ච සංඥාට මාරු කරන්න. අපි ළඟ තියෙන මේක ආත්ම සංඥා මේ අරමුණ මගේ කියා ගන්න. ඒක නිසා වෙන අරමුණක් ආපු ගමන් අපිට තරහ යනවා පිටින් ආපු අරමුණ මැරේවා නැතිවා විනාශ වේවා. මගේ අරමුණ මට වේවා අනේ හොඳයි කියලා හිතෙන්නේ මොකද මේ අරමුණ ආත්ම කරගෙන. අරමුණ සුඛ කරගෙන අරමුණ සුභ කරගෙන ඒක නිසා ඒකට මොන පැත්තකින් හරි අවුවක් වැස්සක් කුලකක් වැදුනොත් දඟලනවා. මේ විදියට නැතුව මේ අරමුණක් ඉස්සර දීලා තියෙන එක නිත්‍ය නිසා හෝ සුඛ නිසා හෝ සුබ නිසා හෝ ආත්ම නිසා නෙවෙයි අරමුණේ යථා ස්වභාවය බලන්නේ හිටියොත් එක විදියට ආස්වාස දෙකක් මේ ලෝකේ නැහැ එක හුස්මක් අරගන්නවා දෙවෙනි හුස්ම වෙනස් එක ප්‍රස්වාසයක් තව ප්‍රස්වාසයක් වගේ නෑ ඒ නිසා දර්ශන විද්‍යාව පිළිබඳ සුද්ධෙක් බටහිර විද්‍යාඥයෙක් ලියනවා එක මිනිහෙකුට එකම ගඟට දෙසරයක් බහලා නාන්න බෑ. මොකද කලින් ගඟ ගලලා ඉවරයි. දෙවෙනි සැරේ බහිනකොට වෙන ගඟකට ගලන්නේ. බුදුචානන්ස කියනවා එකමත් නෙවෙයි දෙවෙනි සැරේ බහින එකත් වෙනස්. ඉස්සලා ගියේ තෙමිච්ච නැති එකේ දෙවෙනිට බහින තෙමිච්ච එකේ. මේකද ඉච්චරම අමාරුනේ තේරුම් ගන්න. නමුත් අපිට වෙන්නේ එකම එක ගඟට දෙසරයක් බහලා නැවයි කියලානේ. ඉතින් මේක අර පුංචි පුංචි වෙනස්කම් ටික බලලා බලන බලන ආශ්වාසයේ බලන බලන ප්‍රශ්වාසයේ නැත්තම් බලන බලන පිම්බීමේ හැකිලිමේ බලන වමේ දකුණේ පුළුවන් තරම් විතර වැළුවොත් විතරයි මේකේ පුංචි පුංචි වෙනස්කම් තියෙන බව තේරෙන්නේ ඈත ඉඳලා ලෙඩ කපුටෙක් වැලකන්නා වගේ බලන හිටියොත් මේක එක විදිහට තමයි පේන්නේ හොඳට විස්තර සහිතව බැලුවොත් අපි විසිතුරු බලන අදහසකින් එහෙම නැත්නම් විවේචනාත්මකව බැලුවොත් විතරයි අපිට යමක පුංචි පුංචි වෙනස්කම් දැක් ගන්න පුළුවන්. අන්නේ වෙනස්කම් දැක්කොත් ඒ කිනාට තේරුම් ගන්න ඕනේ අත්ත සම්මා පණිදි වශයෙන් මට දැන් ඉසලා අරමුණ පේනවා. දැන් අරමුණේ විසිතුරු පේනවා. දැන් අරමුණ විවේචනාත්මකව පේනවා. මෙන්න මේ විවේචනාත්මකව විසමම බැලීමට තමයි විපස්සනාව කියලා කියන්නේ. අරමුණට සම්ප්‍රදාන කුල බැලීමක් නෙවෙයි. විපස්සනාව කියලා කියන්නේ සුවිශේෂී බැල්මක්, විසම බැල්මක්. තමන් බලන අරමුණේ හැම වෙනස් වීමකටම ඉඩ තියලා බලනකොට අරමුණේ වෙනස් වීම පේනවා මේක නොවෙනස් වේවා නිත්‍ය සංඥාවෙන් බැලුවොත් පෙනුනත් ඒක Tamanට අභියෝගයක් වෙනවා දැක් ගන්න බැරි වෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා අත්ත සම්මා පණිදි කියලා කියන්නේ භාවනාව යන කෙනාට භාවනා නොකරන කෙනාට වඩා ප්‍රස්තාවල් වඩා හොඳ භද්‍ර අවස්ථාවල් මංගල අවස්ථාවල් රාශි රාශි වශයෙන් පහළ වෙනවා. අන්නේ පහළ වෙන හැම එකක්ම Taman ප්‍රයෝජනයට අරගෙන දැන් දැන් වඩා හොඳයි කියලා තේරුම් ගත්තදී තව චිත්තක්ෂණිකින් හොඳ වෙනවා ඊට වඩා හොඳ එකක් හම්බ වෙනවා ඒ වඩා හොඳ දේ අරගන්නවා ඒක ටික වෙලාවකින් හොඳ වෙලා ඊට වඩා හොඳ එකක් පේනවා උදාහරණයක් වශයෙන් හිතන්න දැන් මේ මේ පඩිපෙළ දිගේ අපි උඩට යන්න හදනවා ඉතින් අපි මේ සාමාන්‍ය ඔය පරණ ක්‍රමයේ පඩිපෙළ මුල තන්දකට පහනක් තියෙනවා. ඒකට ගියාට පස්සේ තමයි පඩිපෙළට මුහුණ දාන්නේ. ඉතින් ලෝකෙ හැමතැනම ඉඳලා සඳකට පහන්ට ආවයි කියමු අපි කිව්ව පාපිස උඩරවයි කියලා. ඊයර් පස්සේ ඔන්න ඉස්සරහ තියෙන බඩිපෙළ පේනවා. එයා ඒකේ අඩියකට ගොඩ උණයි කියමු. වැඩි අඩියකට ගොඩ වෙනකොට තව පඩියක් වැඩිපුර පේනවා. තව අඩියකට ගොඩ වෙනවා තව අඩියක් වැඩිපුර පේනවා. උඩට යන්න යන්න යන්න යන්න එක එක එක එක padi අර මුලදී නොදැක්ක padi තේරෙනකොට ඒ හැම එකක්ම ටික ටික ටික තල්ලු කරගෙන යන්න ගියොත් අපි මේ කන්දේ ඉහළටම යනවා. එහෙම නැතු අම්මේ මං අර පොළවේ හිටියට වැඩිය දැන් පළවෙනි padiට කොහොමද පාටිපත් උනානේ කියලා ඕකේ පාටි දම දම නටන්න පටන් අරගත්තොත් කවදාකවත් එමනස දෙවෙනි padiයට යන්නේ නැහැ. අපි මේ ලැබලා තියෙන ජයග්‍රහණ නරක දේවල් නෙවෙයි. ඒක ගණන් ගන්න තරම් දේවල් නෙවෙයි. ඒක තව ඉස්සරහට යන්න පුළුවන් කියන පින විතරයි මේකේ තියෙන්නේ. ඒක දැනගෙන ඊගාපඩියට ගොඩ වෙන්න වටපිට බලන්නත් එපා, තෙපර බලන්නත් එපා, චරිචුරු ගන්නත් එපා. ඒකට ගොඩ වෙන්න තව පඩියක් පේනවා. ඒකට පේනවා තව පඩියක් පේනවා. කොහොම ටික ටික ටික ටික ඒ යන ක්‍රමය අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ ප්‍රතිපදා, අනුපුබ්බ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා පෙන්නනවා. මුඛකටවත් ආපු නැති මනසට මෙලෝ දෙයක් පේන්නේ. බහැවු එක්කනට පේනවා මීට වැඩි පොඩ්ඩක් හොඳ එකක් තියෙනවා. ඒකට යනකොට පේනවා ඊට වැඩි හොඳ එකක් පේනවා. ආන්නේ පෙරලෙන ගතිය, දියුණු වෙන ගතිය අත්ථ සම්මා පණිදි විදියට ගත්තොත් එහෙම මේ කිසිම කෙනෙක් බුදු වෙලා මිසක නතර වෙන්නේ නැහැ. අපිට මේ ලැබිලා තියෙන දේවල් මොනම දෙකින්වත් සතුටු වෙන්න පුළුවන් දෙයක් ලැබිලා නැහැ. අපි යන්න ඕනේ ආපහු හරවන්න බැරි තැනකට. ඒ තමයි පළවෙනි මාර්ග ඥානය කියලා කියන්නේ. එතෙන්දී Tamanට ওই සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වශයෙන් මේ මමයා ඉස්සර කරගෙන මේ නටන නාඩගම. එහෙම නැත්නම් මේ හැම ආතතියකටම ලෝකේ හැම අසහනයකටම ලෝකේ මූලික හේතුව මේ මම කියාගන්න එකනේ. ඒ තරම් අසහනයක් දෙද්දී ඒ තරම් ආතතියක් දෙන්නේ මේ මම ආරසා කරගන්න අපි මේ දිවා රාත්‍රියේ හීනෙන් පවා මේ දඟලන දැඟලිල්ල බුදුජාන් වහන්සේ පෙන්නලා දෙන්නේ ඒ නිසා හීනෙන් හම්බෙච්ච වස්තුවක් හීනෙන් නැති වෙලා හීනෙන් අඬනවා වාගේ මේ මමයා මරණ මොහොතේ එනකොට උදව් කරයි කියලා හිතනවා වයසට ගිහිල්ලා ලෙඩ වෙනකොට උදව් කරයි කියලා හිතනවා නෑ යා තිබුණට වැඩි මල කරදරයක් කරනවා ඒ වෙලාව. ඒක නිසා මේ හයිය හති තියෙන වෙලාවේදී මෙහෙම එකෙක් නෑ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක මේ ටිකක් රිදෙන්න කියන්නේ මහායාන බුද්ධඝම් පොතේ හැන්දකොරේ තමන්ගේ ගෙදෙට්ට එන හොරා පේන්නේ නැති නිසා තමන්ගේ පුතා කියලා හිතලා ගෙට ගත්තොත් මොකද වෙන්නේ කියලා. ඒ ටික තමයි අපිට වෙලා තියෙන්නේ. මේ හොරෙක් කෙනා ගේ බින්දින්න ගෙදර මිනිස්සයා මේ පුතා ගෙට එනවයි කියලා හිතලා ගිත ගන්නවා ආන්නේ වගේ අපි ඇතට ඇතුළට අරගෙන තියෙන හැම මේ රූපය මම කියාගත්තොත් වේදනා මම කියාගත්තොත් සංඥා මම කියාගත්තොත් සංස්කාරමී අපේ නව නිර්මාණ මම කියාගත්තොත් විඥානය මම කියාගත්තොත් ඒ පස් දෙනාම සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ මේ දුක්ඛඳක් තමයි මම කියාගෙන තියෙන්නේ කියලාක දකින්ට පෙන්නන මේ යොමුව මේ ගොනුව අපට පේන්නේ මේ සාමාන්‍ය පෞල් ජීවිතේ ඉන්නකොටව කතා කරන්නවත් එපා කියන මට්ටම. ඒත් භාවනාවට අපි එක්කනට මේ පේන්න පටන් ගන්නවා එක එක මට්ටම්. පේන පේනකොට ඒකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය ආවොත් ඒ මිනිස්සයා බ්‍රහ්මයාටවත් දෙයියෙකුටවත් යක්ෂයෙකුටවත් මාරයාටවත් මොනම කෙලෙසයකටවත් අල්ලන්න බෑ. අල්ලන්න බැරි වෙන්න අල්ලනවා නම් අහුවෙන්නේ අපි මේ දියුණුවට බයයි. මේකට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා fear of freedom කියලා. අපි අලුත් දේවල් වලට පුදුමාකාර බයයි. නිකමට හරි භාවනා කරනකොට ඔළුව හෙල්ලුනොත් ඉතින් ගිහිල්ලා බලනවා නැකත් පත්‍රය අරගෙන මේ ඔළුව හෙල්ලුනේ මොන භූතය ඇවිල්ලාද නැත්නම් මේකට මොන තොවිලේ නැටුවත් හොඳද අර කෙදිට යනවා මෙතෙන්ට යනවා මොකද මේක හෙල්ලෙන්නේ නැතු ඔළුවක් කියලා හිතන්නේ. භාවනා කරනකොට පොඩ්ඩක් සීතල වුණොත් උණුසුමක් ආවොත් කම්පනයක් ආවොත් චංචලයක් ආවොත් ඒ තරම් පුදුමාකාර බයයි bitter මල්ලක් අරගෙන යන කෙනෙක් වගේ. ඒක මුළු මානව පුරාම තියෙන දෙයක් තමයි අලුත් දේවල් වලට බය තරම් අපි බය ආදුයි. බුදුරජාණන් වහන්සේ සහ ඔය බේඩන් පවල් සාමිවරයා විතරයි මේ සංඝ සමාජයේ සහ බාලදක්ෂ ව්‍යාපාරය හැදුවේ. ඔක්කොම සැප පහසුකම් තියදී ඵලයන් කැලේට ගිහිල්ලා හිටපන් කැලේ ඉඳලා බලාපන් උඹේ ඇඟේ හිතේ ශක්ති කොච්චර තියෙනවද මේ වගේ පරිසරයක ජීවත් වෙන්න කියලා හැම සැපක්ම තියෙද්දි කැලේට යන්න යෝජනා කෙරුවේ ඔය බුදුහාමුදුරුවෝ තමයි එක. මේ මෑතික දුවේ සුද්ධ කෙරුව වැඩේ තමයි බාලදක්ෂ ව්‍යාපාරේ. අනිත් ඔක්කොම පුදුමාකාර බයයිනේ. ඒ බය මොකද අලුත් දේවල් වලට කැමති නැහැ. ඉතින් කවදාකවත් නිවනක් නැහැ. අත්ත සමා පණිදි කියන්නේ ඒක නෙවෙයි. තමන් බොහොම විප්ලවකාරී එන ඕන දෙයකට කඩාගෙන යන්න ලෑස්ති වැඩි මොනොත් පිස්සු හැදේ වැඩි මොනොත් මැරෙයි කොහොමඩත් නිකන් හිටිය පිස්සු හැදෙනවා නැතත් මැරෙනවා එතන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ මාරයත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහගන්න නැහැ නෑ මම මැරෙන්නේ නැහැ කියලා කියන කෙනෙක් එක එක්කත් නැහැ එක එක්කත් නැහැ ඒ නිසා ඒ දේ කරන මිනිහට කියන අත්ත් සම්මාපණීදී ආ ඕනම වෙලාවක ලෑස්ති කොහොමඩත් මැරෙන මේ ශරීරේ භාවනා පරියන්ක ඉඳදී ඕම් මැරිච්චාම මොන තරම් නඹුවද කියලා බලන්න කොට්ට උඩ ඉඳලා මෙහෙම භාවනා කරද්දී එහෙම හක් යවොත් එහෙම මන්නම් එහෙමම ඒක තියෙනවා මේ ශාලාවට නඹුවක් විදියට. ඥානරම ස්වාමීන් ඥානানন্দ ස්වාමීන් කියනවා පින්ඩපාත යනකොට පාත්‍රෙ කරේ දාගෙන එහෙම පාරාණිට වැටලා මැරුණොත් කොච්චර සන්තෝෂයක්ද? ওই වෙන වෙන කඩපුලිකම් කර කර ඉන්නකොට මැරෙනවට වැඩි. මේ මෙතන පල්ලෙහා වාහනේ පල්ලෙහාට ගන්නකොට ලොරිය ඊට පස්සේ හේරම පෙරනවා දෙන්නේ ලොරියට මැරුණා මලා. මේ ඒගොල්ලෝ ආවා මේ 17 වෙනිදා දානෙට. ඒ බෙල්ල කඩලා ගිය ඔළුව පොඩි වෙච්ච අම්මලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලෝ කියනවා දාන්සේ සන්තෝෂයෙන් දානෙත් දීලා යන ගමන් කෙලින්ම මැරුණා ඉවරනේ. අපි දෙන්නෙක් මැරුණා. ඉතින් අපේ මම ගියා ස්පිරිතාලෙට. මේ අවිසාවේ. ඉතින් කියනවා ස්වාමීන් මේ අපරාධෙලි ඉතුරුනේ. අපිත් මැරලා ගියා නම් හොඳයි. මේ හොඳ වැඩක් කරේ නෝට් මැරිච්චා හොඳයි. ඒ නිසා භාවනා කරනකොට අපි සිල් සමාදන් වෙලා ඉන්නේ. බුද්ධ ධම්ම සංඝ සිත සරණ ගිහිල්ලා ඉන්නේ. අපි යන්නේ භාවනා කරන්න ඕය තම්බන කන්නේ ධම්මන කපන් බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා දුන්නොත් මොකක්වත් එන්නේ. මේකේම නේ මැස්සෙක් කෙනා දැක්කොත් එහෙන් අමාරු. ගූබියෙක් නැලියන දැක්කොත් එහෙත් අමාරු. සීතලක් ආවොත්, කම්පනයක් චංචලයක් ආවොත්, කොළ අරගෙන ලියනවා කම්පනිය ආවොත් මොකද ස්වාමීන් වහන්සේ? චංචල ආවොත් මොකද ස්වාමීන් වහන්සේ? සීතල වුණොත් සුකද ස්වාමීන් වහන්සේ? උණුසුම් වුණොත් මොකද ස්වාමීන් වහන්සේ? මේ බිත්තර මල්ල පොඩි වෙයි කොහමද? gedara ගෙනියන්න එපා මේක පොඩි කරන්න නැතුව. ඒ ධර්මතම ඒ ධර්මතම බයයි. උඟ දෙනෙක් මේ බුදුහාමතුරු බොහොම වරද්දවට තේරුම් ගන්න තියෙනවා මොනම දෙයක්වත් කරගන්න බැරි මේ ගෑනු රූපයක් වගේ එකක් කියලා. ඔයගොල්ලෝ පත පිහිලු කරන්න යන්න එපා. 16 දෙනෙක්ගේ ඇත්තුන්ගේ ශක්තිය තියෙනවා. හැබැයි මැස්සෙකුටවත් හානියක් කරන්නේ නැහැ. ඒ බයර නිසා නෙවෙයි කැත නිසා. අසුරිය අසුචි වලක ඉඳලා නැගිටලා එන ඌරා දැකලා කියනවලු සිංහයා දැකලා වරණියකෝ රණ්ඩුවට පුළුවන් නම් කියලා. ඌ සිංහයා යන්නේ නැහැ. ඇයි ඒ? කැතින්ද. ඉතින් බුදුරජාණන් වහන්සේටම රණ්ඩු කරන්න දෙයක් නැහැ. දැන් එන බෲස් ටිලා ආරකට්ටියම බූස් බූස් ගල ගහගෙන ඉඳ දැකලා තියෙනවා. හයියෝ එකේ කුට කොන්ද බන නැහැ. කොන්ද බන තියෙන එක ගහගන්න යනවා. කවදාවත් නැහැ. ගහන්න ඕනේ මොකටද ගහන්නේ? බැදී ගන්නයි මාෂල් ආර්ට්ස් කරගන්නේ පිස්තෝලයෙන් ගහනදී කඩුව තියානදී බුදුරජාණන්තුමේ අත් දෙක පෙල්ලක් කියනවා නාලගෙට යතාවත් අත් දෙකේ මුකුත් නැහැ මස්සිනා. බය වෙන්න එපා පිස්තෝලයක් නැහැ මුකුත් නැහැ. මෙන්න මේක ලැබේ මුත්‍රා පෙන්නන්නේ. අපි හේව එහෙව් සරුවච්චන් වහන්සේ ගෝලියෝ අපි උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී භාවනා කරන්න ගියාට පස්සේ ඒ අත්ත සම්මා පණිදි තියෙනවා නම් තමන් මේ ඉන්නේ අරමුණේ බව දන්නවනම් මෙතෙන්ට ආපු පාර දන්නවනම් කඩාගෙන අනේකයි තියෙන්නේ. ලොකු සාංශ ඉන්න කාලේ කියන්නේ ඔන්න ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා යන්න කියන. වෙන දෙයක් වෙච්චාවයි කියලා. අපි එහෙමනේ ඉස්සරහට අඩියක් තියෙනවනේ දෙකක් පස්සට ගන්නවා. මේ ඇඟ සීතල වුණානි. හෙල්ලුණානි. උඩ පැත්තට එනකොට යට පැත්ත හයි වුණානි. මෙහාට මෙහාට පොළොව හෙල්ලෙනවා වගේ තේරෙනවනේ කියලා. ඇත්තටම බහන හොඳ දියුණුවක්. නමුත් ඒක බීචිකාවක් කරගන්නේ මේ කයට තියෙන සුද්ධ ආසාව. ජීවිතේට තියෙන සුද්ධ ආසාව මේ කදාකත් මැරෙන එකක් නෑ නින්දට මේ ලෙඩ වෙන එකක් නෑ වයසට යන එකක් නෑ කියලා එක එකක්වත් නෑ මේ ලෝකේ ජීවත් වෙච්ච එක දිගට හැම එකක්ම මැරෙනවා. මට නස්සත්‍රේ දන්නේ නැහැ. ඒකට ඕන කෙනෙකුට කියන ඕනම කේන්දරයක් තියෙන කාට මට කියතයි උඹ මැරෙනවා මැරෙනවා මැරෙනවාමයි කියලා. හැබැයි දිනේ විතරයි කියන්නේ. ඒකට නත්තර ඉගෙන ගන්න ඕනේ. තටමඬ ඕනේ නැහැ. ඉතින් මේ මැරෙන්න ඉස්සලා තියෙන මේ බයට තමයි කෙලස් කියන්නේ. බුදුරජාණන්සේ තනි වචනයක් පාවිච්චි කරනවා. සීලු කෙලස් වලට බය. භාවනා කරනකොට ශ්‍රද්ධාව තියාගන්න, සීල තියාගන්න, සතිය තියාගන්න. හොඳට බලන්න දැන් මම වේවුලනවා, දඟලනවා, ඇඟ උඩ යන්න හදනවා, දඟලනකොට මම පටන් ගන්නකොට තිබුණු ශ්‍රද්ධාවේ බුදුන් ධම්ම සංඝ කියලා තියෙන ශ්‍රද්ධාව වෙනස් වීමක් මට වෙලා තියෙනවද? එහෙම තමයි තමන් පටන් ගන්නකොට අට සීල් නම් දස සීල් නම් සාමනේ සීල් නම් උපසම්පදා සීල් නම් සීලෙට මොකක්ද වෙලා තියෙනවද? එහෙනම් මෙතෙන්දකන් සතියට මොකක්ද වෙලා නැත්තම් හොඳට මතක තියාගන්න මේ තමයි අපි ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමය. ඊසා ඉඳ ගන්න ඉස්සලා හැමදාම පරියන්කේදී බුදුන්ගේ කය පූජා කරන්න. සිල් අරගෙන ත්‍රිසත්නේ මගේ කය ජීවිතේ මම පූජා කරනවා කියලා. ඒතර බයක් ආවට පස්සේ ඒක අදිෂ්ඨාන ගන්න ඉස්සරහට. ඉතින් මේකෙදී මේ වැඩේ මෙහෙම හරියට එන බයට එන සැකයට එන අනිශ්චිතතාවයට මුහුණ දෙන්න බැරි එකට මම බැනුම් අහන වචනයක් පාවිච්චි කරනවා ගෑනුකම කියලා චරිචුරු කියලා. චරිචුරු කරන කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. ඉතින් උගෝදනේ මට බන්නේ නම් ගෑනුට නිවන් දකින්න බැරි නිසා ස්වාමීන් වහන්සේ නිකන් පිරිමි කතා කරන්න ඉපන් කෝ නෑ. ගෑනු නැගතින් ඉපදිච්ච පිරිමින්ටත් බෑ. පිරිමි නැගතින් ඉපදිච්ච ගෑනුන්ට පුළුවන්. කඩාගෙන යන්න ඕන. චරුචුරු ගාන පස්ස ගහන කෙනෙක් මම නම් කන්දක් නගින්නවත් කැමති නැහැ. වැඩක් නැහැ. උන් එක ගියාම තියෙන කොච්චරක්වත් හැම වෙලාවෙම බය. එහෙම නෙමෙයි. ඉදිරියට යන කෙනෙක් ඉන්නවා නම් මුස්ලිම් මිනිසෙක් වුණත් බය වෙන්න එපා. ඒක මේ ආගමක ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගේ පවතින එකක් නෙවෙයි. පෙරකල පිං ඇති මිනිසයාට බුදු දැක්කට පස්සේ ධර්මයේ දැක්කට පස්සේ ආය වනවන්න දෙයක් නැහැ. එයා ඒ දිගේ ඉදිරියට යනවා. ඒ නිසා පුබ්බේච කතපුඤ්ඤතා කියලා ඊගාවට කතා කරන්න තියෙන කාරණාවත් මේ අත්ත සම්මා පණිදි දෙකම එකයි. පිං මදි එකා ගුණ නුවණින් වෙලුවත් උගේ ගතිය වූ නාරී මැරුවා. කොච්චර බණ කියලා දුන මොනවා කරපස්සටම තමයි යන්නේ. පිං ඇති එකාට කියලා දුන්නොත් එක මෙන්න මෙහෙම කාරණාව කියලා ඌ කස්තරම් ගහලා පයින්. ඒ කියන අපේ බුද්ධ ශාසනයේ සරුවචනන්සේ පහළ වෙච්ච අලුත අවුරුදු 20ක් යනකම් කිසිම විනය නීතියක් පැනෙන්නේ නැහැ සරුවච්චන් හන්සේ මොකද ඔක්කොමලා ළඟට ආවේ පිං ඇති ඇත්තෝ එක බණපදයයි දෙකයි රහත් වුණා. ඒකට කියනවා පූර්ව බුද්ධ ශාසනය කියලා. ඊට පස්සේ තමයි මේ දාන්නේ නැති නිසා ඇවිල්ලා කණ්ඩ නැති නිසා පැවිදෙන කට්ටිය ආවා. gedara වහලේ තෙමෙන හින්දා මේ පැවිදි වෙන කට්ටිය ආවා. මේ භාවනා කරන එකට නම්බු කරන නිසා පැවිදි වෙන කට්ටිය ආවා. අන්න ඕම එන්න ගියාට පස්සේ තමයි මේ සිල්පද පැනවීමක් කරන්න උනේ. ඒ නිසා මේ වෙනකොට ඒ පිං ඇති ඇත්තෝ නිවන් දැකලා ඉවරයි කෝච්චිය ගිහිල්ලා කියන කතාවක් තමයි 2500 අපිට අහන්න හම්බුනේ. දැන් කාලේ භාවනා කරන්න බෑ වැඩ කරලා වැඩක් නැහැ. නිවන් දකින්න බෑ කියලා. නමුත් 2500න් පස්සේ අපි ආපු પરම්පරාව එනකොට 아무තු දෙයක් මේ ලෝකේ සිද්ධ වුණා. අරණ්‍ය වාසී සංඝයාට වඩා මට මේව සමා වෙන්න ඕන සංඝයා වහන්සලා මේව මම කිව්වට අරණ්‍ය වාසී සංඝයාට වඩා සංඝයාට වඩා ගිහියෝ භාවනා කරන යුගයකට අපි ඉපදිලා ඉන්නවාද? ගිහි භාවනාවේදී මේ ඕනම වෙලාවක ඇවිල්ලා භාවනා කරන්න ඕනේ පිරිමින්ට වැඩිය ගෑනු භාවනා කරන යුගයකට අද අපි ඇවිල්ලා ඉන්නවා. ඒ ගෑනු අයගේ ඕනම වෙලාවක අබෞද්ධ පිරිසක් ඉන්න පුළුවන්. කොච්චරද කියනවනම් අද බටහිර ලෝකේ භාවනා කරන විතරක් නෙමෙයි භාවනා කරනාට උපදෙස් දෙන්න පුළුවන් අබෞද්ධයෝ පවා ඉන්න ලෝකයකට අපි අද මේ 2500න් පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට මේ බෞද්ධ කොටිය ගිනිච්චයි කියලා අපිට එච්චර නම්බුවක් නැහැ. මොකද ඊට වැඩිය මේ භාවනාවේ ප්‍රයෝජන ගන්නවා. පෙරේදා තීන්දුවක් කරන් තියෙනවා එංගලන්තේ පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂිකව අපි සතිමත් જાතියක් වෙමු කියලා. හැම ස්පිරිතාලෙකම හැම අධ්‍යාපනයකදීම සතිය උගන්වන්න ඕනේ අපි ඉස්සල්ලාම සතිමත් જાතියක් වෙමු කියලා. ඕයගේ තීන්දුවක් ගන්න මේ සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ කොච්චර කල්යයි කියලා හිතනවා. පුළුවන් වෙයි කියලා හිතනද අපේ දේශපාලනඥයෙකුට මේක ටිකක් කොපි කරලවත් ගන්න. ඒක නිසා අපි ඉපදිච්ච යුගයේ අපිට උලිහිලි පානවා මේක දැනගත්ත පිරිස කොච්චර අගය කරලා කොච්චර ආඩම්බර කරලා මේ සතිය වඩනවාද කියනවනම් ඒක අපට කරන ඉඟියක් වාගේ අපිට මේ නිකන් දෙන අධ්‍යාපනයේ සරකන් නැතුව වගේ ਸਰවචනාංශයේ උගන්වන මේ සතිපට්ඨානෙ එහෙම නැත්නම් මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ ධර්මය අපේ ප්‍රධානම පණිදිහ කරගත්තොත් එහෙම නැත්නම් කොයි කරදරෙත් කොයි අමලියෙත් කොයි ප්‍රශ්නෙදිත් මේ Taman ඉන්නේ ඉරියව්වට හිත දාන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ ඒ අදහසෙන්ම විමුක්තිය ලබනවානේ. කවුරු ළඟට යන්න ඕනෙත් නැහැ. අලු සමීකරණ ඕනෙත් නැහැ. පඳුරුපා කුඩම් ඕනෙත් නැහැ. Tamangeme ශරීරය, Tamangeme ඉරියව්ව, Tamangeme ඉරියාපතය සමාධි මේ අරමුණු කරන එක. ඒක කියලා දෙන්න කොච්චර අමාරුද බලන්න කිසි කෙනෙක් පිළිගන්න කැමති නැහැ. කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් පිළිගන්න කැමති නැහැ. මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය ඒ වගේ වෙලාවකදී උදව්වට උපකාරයට හම්බෙන දෙයක් කියලා හිතන්න කැමති නැහැ. ඒ නිසා අත්ත සම්මා පණිදි කියන එක තව පැත්තෙන් අපි යෝජනා කරන්න ගියොත් අපි භාවනා කරන්න කියලා සක්මන් කරන්න කියලා ඉඳගෙන ඉන්න භාවනා කරන වෙලාවේදී අපට බාධා කරදර එනවා සද්ද වේදනා හිතවිලි අතීත අනාගත හිතවිලි ගොඩාක් එනවා. ඒක මේ කවුරුත් හිතන්න එපා මේ මට වෙන එකක් කියලා. ඒක මනුස්ස හිතේ හැටි. මගේ තියෙන අමනකම තමයි ඒ කරදර මම කියාගන්නේ. මේක මනුස්ස හිත මේක න්‍යාය ධර්මයක් මේ. හිත කියන එකේ හැටි. අන්න ඒ වගේ කරදරයක් ආපු වෙලාවක පාන මුල පටන් ගන්නකොට වෙන්න පුළුවන් මැදදී වෙන්න පුළුවන් අග වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක ඒ අනිශ්චිතතාවයේ මැද ඒ සැකේ මැද ඒ අනතුරුදායක தത്വෙදී දැන් මං කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනම් ඒකටත් මං කැමතියි කියන්න අත්ත සම්මා පණිදි කියන. මම දැන් හිත සද්දයකට ගිහිලා තියෙයි. මගේ සංගීත වේදනාවකට ගිහිල්ලා. හිතවිල්ලකට ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගත්තට පස්සේ කනගාටු වීම නෙවෙයි අත්ත සමාපණිති කියන්නේ. හරි. දැන් ඔබ වැරදි තැනක දැන් මොකද්ද කරන්න ඕනේ කියලා දන්නවනම් යා නිවන බාගෙට ලැබුවු කෙනෙක් වගේ. එයාට කියන්න පුළුවන් චුල්ලසෝතාපන්නේ කියලා. දන්නවනම් මට දැන් මේ සද්දය ඇහෙනවා හොඳයි. ඒකට මම කැමති නෑ. නමුත් මට පුළුවන් ද ඉන්නේ ඉරියව්වට යන්න. අන්න දත යුතුයි. මට දැන් වේදනාවක් ඇවිල්ලා තියෙන. ආනපන කරන්න බෑ. කමන්නේ. මම දැන් ඉඳගෙන ඉන්න බව මට දැනගන්න පුළුවන් මම හිතගෙන නෙවෙයි කියලා. එහෙම නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා. හිතවිලි රාශි රාශිනවා. ඉතින් මේ හිතවිලි රාශි රාශි වෙද්දී Taman දන්නවනම් දැන් නම් ඉතින් ගඟේ ගහගෙන ගියා වගේ හිතවිලි රාශියක් එනවා. ඒ නිසා ඉතින් ආනපානෙට නම් හිත දාගන්න බෑ. අඩු ගානේ මට පුළුවන් මේ හිතවිලි අස්සෙන් අල්ලපනල්ලෙන් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඕකට කියන්න අත්ත සම්මා පණිදි කිය. මම දන්නවා පිහිටිය යුතු තැන. කරදරයක් අමලියක් ආපු වෙලාවක මේකයි කල යුත්තේ කියලා මේ මේ අත්ත සම්මා පණිදිදි කොච්චරක් කෙනෙක් විමුක්ත වෙනවද කියලා මම තමයි බලන්නේ තමන්ගේම කායමයි. නැගිනිරතරව බලන්නෙත් නෑ උතුරුතරව බලන්නෙත් නෑ නත්සත්තර බලන්න යන්නෙත් නෑ පඳුරු පාකුඩම් ඉල්ලන්න යන්නෙත් නෑ කොහෙවත් නෑ තමන් ඉන්න කය බලන්න යනවනම් ඒ මනුස්සයා මනාකොට එල්ලයක් සහිත පුද්ගලෙක් එයාගේ ඒ එල්ලේ කඩන්න පුළුවන් ශක්තියක් බලයක් බරපෑමක් මුළු ලෝකෙම ඕනම කෙනෙක් කරදරයක් කරනවා තමන්ගේ කය දිහා බැලීම පණිදියක් කරගත්තොත් ඒක වළක්වන්න පුළුවන් යක්ෂයෙක් දෙවියෙක් මාරයෙක් පෙරේතෙක් මිනිසෙක් අකුසල ධර්මයක් අන්‍යාගමිකෙක් කවුරක්වත් නැහැ ඒ නිසා මෙවැනි දෙයක් තියෙන්නේ මිනිස්සෙකුට පමණයි. කවදාකවත් සර්පෙකුට, සතෙකුට මේක යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට ගන්න බෑ. එන්නේ වැනි මනුස්සකමක් හම්බෙච්ච අපි කතරගම දීය පිටිපස්සේ යනකොට. අරේ අපි ආගත්තේ මෙයා පිටිපස්සේ යනකොට දෙයියන්ටත් ලේ බඩ යනවා. මිච්ඡර වටින මනුස්සකමක් තියදී මිච්ඡර බුදු කෙනෙක් ඇවිල්ලා මේ කාරණා තියදී දෙයියෝ ගාවට පඳුරු පහක් උඩන් අරගෙන යනවා. දී ඕන කෙනෙකුට ඉංචු ඉංචු කියලා කතා කරන්න කියලා කියන මම බුද්ධ පුත්‍රයෙක් මොකද්ද කියන්න තියෙන්නේ කියලා. දෙවියෝ ඇවිල්ලා අපිට කියයි කර්මා කළ පින් කළා අපිට පින් ටිකක් දෙන්න ඔය විකාර කරන්න එපයි කියලා. ඒ නිසා මේ අදහන සියලු දේවල් වලින් පේනවා අපිට කොන්දක් නැහැ. අපිට සද්ධාාවක් නැහැ. අපි අපේ සීලය අදහන්නේ. අපි සතිය පිටවන්න ඕනේ තැන දන්නේ අනේ මේ gedara වැඩ කියලා කියන. සතිය පිටවන්න බැරි gedara වැඩ. ඉතින් gedara වැඩ කරන ඉරියව්වක ඉඳගන්නේ. පොල් ගාපුවාම ඉන්නේ ඉරියව්වක් තියෙනවා. චූ කරනකොට කක්ක කරනකොට ඉරියව්ව තියෙනවා. ඉතින් බුදුහාමගෙන ඕක බලපං. ඉතින් මොකක්ද ආයෝකට වෙන? ගඳ කිලියට ගියත් පැසි කිලියට ගියත් එකනේ. ගඳ කිලියට ගියාම මල පූජා කරනවා. පැසි කිලියට ගියාම මල පහ කරනවා. එච්චරයි. කාටද තියෙනවද මේ මේ වැඩේ කරනකොට සත්‍ය පිහිටවන්න බෑ මල පූජා කරන වැසිකිළියේ ගඳකිළියේ විතරයි මේ පින තියෙන්නේ මල පහ කරන වැසිකිළියේ පින නැහැ කියලා එහෙනම් මොකටද බුදුහාමුදුරු මේ උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී යෝති කියලා මේ බොහොම බුදුබණයක් කියලා තියෙනවා ඒ නිසා මේවා තීරම බුබ්බඩකමට කම්මැලිකමට කියන කතා හැබැයි ඒ එහෙම කිව්වට බුබ්බඩකමට කම්මැලිකමට කියලා කිව්වට ඒ ඇත්තෝ එහෙම කරනවට භාවනා ගුරුවරු වගේ කියන්න ඕන කියලා බුදුම ස්වාමීන් වහන්සේලා කියන. ඒගොල්ලන් කියලා දීලා නැහැ. මේ ඉස්කෝලේ පොත්වල මේව නැහැ. දෙමාපියෝ දන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් ඒ කටිට කියලා දෙන්න ඕනේ. ඔය නිදහසට කරුණු කියලා කියන්නේ බයට කරන කතාවක්. අත්ත සම්මා පණිදි තියෙනවා නම් ඉමර්සන් කියලා බටහිර දාර්ශනිකයෙක් කියලා තුන අපි මේ කරන ඕනම වැඩක් මීට වඩා හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙනවා. මැරෙනකම්ම කෙරුවත් මීට වඩා හොඳින් කර හැකි ක්‍රමයක්. මේකට තමයි අත්ත සම්මා පණිදි කියන්නේ. වෙන විදිහකට කියනවා අපි හොඳයි තමයි වඩා හොඳ දේ හොඳ දේ වෙන් කරගන්න බැරි නම් අපි මේ බාධාවට තියෙන එකම අරියාදුව තමයි අපේ හොඳ ටික. එනිසා අපේ හොඳ ටික පාවලා දීලා වඩා හොඳට යන්න පුළුවන් නම් ඒකට කියනවා අත්ත සම්මා පණිති. සම්මා පණිති කියලා කියන්නේ මනා ප්‍රණිදී කියලා කියන්නේ අභිමතාර්ථය කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒක කටයුතු කරනවා නම් එයා දිගටම වතුර දිගේ ගතාගෙන යන ගලක් කැපි කැපි කැපි කැපි ගිහිල්ලා මොන තරම් කැත ගලක් වුණත් අන්තිමට රවුම් වෙන්නේ කොහමද? ඒ ගලේ කවදාකවත් පාසි බඳින්නේ නැහනේ. පෙරලෙන ගලනේ. ආනේ විදිහට පෙරලෙන ගතියට සාසනේ තියෙන ගතියට කියන්නේ ඕපනයික කියන ගුණය. අපි කොතනින් පටන් අරගත්තත් ඕපනයික ගුණය අනුව වඩා හොඳ සත්පුරුෂෝ ගාවට වැටෙනවා. වඩා හොඳ සද්ධර්මයට වැටෙනවා. අපි ළඟ තිබුණට වැඩි සද්ධාව වැඩෙනවා. සීලය වැඩෙනවා. සමාධි මේ සතිය වැටෙනවා. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තමයි තේරෙනවා. දැන්නෝ බොලේ පාර පෑදුනේ කියලා. අපි මෙතෙක් කල මොනවද කරේ කියලා ඉස්සරහ ගමනේ යනකොට තමයි තේරෙනවා මේ බුදු කෙනෙක් අපට කරන සේවය එහෙනම් මේ ධර්මයෙන් අපට වෙන සේවය අපිට කවදාකවත් කියලා නිම කරන්න බෑ. ඒ සඳහා තිබිය යුත්තේ තමයි අපි එකට නතු වෙන්න ඕනේ. ඒකට දෙන්න තියෙන තනි වචන තමයි අහිංසක වෙන්න ඕනේ. පැහිය වෙන්න එපා, අක්ක වෙන්න යන්න එපා, අයියා වෙන්න යන්න එපා. මේ ශාසනයත් එක්ක සෙල්ලම් කරන්න යන්නත් එපා. අපි නිතරම අහිංසකව එක් කරනවනම් එන්නේ එන්නේ ඉහළ තැනකට යනවා. මෙන්න මේ ධර්ම තුන පතිරූපදේශ වාසය, සත්පුරුෂ උපනිස්සය, අත්ථ සම්මා පණිදි හරියන්නේ පෙරකල පිං ඇති අයටයි. ඒකට කියනවා පුබ්බේච කතපුඤ්ඤතා. ඒක නිසා ඒක නැති කෙනාට කොච්චර පතිරූපදේශක වාසියක හිටියත් අන්ධයාට මැණික් ගලපයි වැදුනා වගේ ඒක අහුල ගන්න හිත දෙන්නේ නැහැ. සත්පුරුෂයා කොච්චර ළඟ හිටියත් ඒගොල්ලෝ රූපය ප්‍රමාණ කරන්න හදනවා. ලෝක ප්‍රමාණ කරන්න හදනවා. ගෝස ප්‍රමාණ කරන්න හදනවා. මිසක් මේ ධර්ම ප්‍රමාණේ තේරෙන්නේ නැහැ. ඒ නිසා ලස්සන කට්ටිය පිටිපස්සෙන් යනවා. එතන හුඟක් රූක්ෂ ප්‍රතිපatti රකින්න කට්ටිය පිටිපස්සේ යනවා. එහෙම නැත්නම් දැනට ජනප්‍රිය කට්ටිය පිටිපස්සේ යන ඔය කොතනකවත් ධර්ම නොතිබෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා ධර්ම ප්‍රමාණය දැනගන්න නම් Tamante මේ පෙරකල පිං තියෙන්න ඕන. ඒ නිසා පෙර කළ පිං නැහැ කියලා කාලකන්ණි කළ පැත්තකට දාන්න නෙවෙයි තියෙන්නේ. මේ ආත්මේ නිවන් දකින්න බැන්නම් අඩු ගානේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් ටික කරනකොට ඉස්සරහට පතිරූපදේශය හම්බ වෙනකොට පතිරූපදේශය බා දාන්න. කල්යාණ සත්පුරුෂය දැක්කට පස්සේ මෙයා මේ අනික් කට්ටිය වගේ නෙවෙයි මෙයා කල්යාණ සත්පුරුෂයෙක් බව දාන්න. ඒ වගේම මට දැන් වඩා හොඳ ප්‍රස්තාවක් හම්බුණයි කියලා. එයා කවදාකවත් අවස්ථාව පැහැර හරින්නේ වහාම ඒ අවස්ථාව ගන්නකොට එnde එnde එnde එnde ඕපනයික ගුණේ ඉදිරියට ඉදිරියට ඉදිරියට යන්න පටන් අර ගන්නවා යමෙකුට යම් වෙලාවක මෙන්න මේ විදිහට මේ ඉදිරියට යන බව තේරුණා නම් එයාට නිවන අවශ්‍ය නැහැ එයාට තේරෙනවා මං ඉන්නේ දැන් නිවන් පාරේ කියලා මේ කෙනාටත් ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියනකොට පළවෙනි මාර්ගත්ත පුද්ගලයාට ඒ නම්බම දෙනවා පලස්ත පුද්ගලයාට වගේ නිසා යම් කිසි කෙනෙකුට භාවනාවේදී තේරෙනවා මම වෙනදට වඩා මේ පිං ඇති බිමක ඉන්න බවයි මට තේරෙන්නේ කියන එක වැටහෙනවා නම් මට වෙනදට වඩා කල්යාණ මිත්‍ර ඇසුරට මට අවස්ථාව ප්‍රස්තාව තියෙනවා කියලා වැටහෙනවා නම් යම් කිසි කෙනෙකුට දැනෙනවා නම් මට වෙනදට වඩා සාරූපින් ගරූපින් මහත්ඵල මහානිසංස දේවල් කරන්න වඩා වඩා අවස්ථා ලැබෙනවයි කියලා. ඒක තමයි අපි කියන්නේ අපි මාර්ගස්ථයි කියලා. අර කේන්දර බලලා කාටවත් ඒක කියන්න බෑ. අංජනමක් කරලා කියන්න බෑ. ඒක තමන්ට තේරෙනවා. එහෙමනම් කියන්න වෙනවා පුබ්බේච කත පුඤ්ඤතා. ඒ නිසා ලොකු සංසීන කාලේ මේක නිකන් උපමාවක ස්වරූපෙන් කියනවා. තමන් පෙර කලපින් තියනවා නම් කොතෙන්ද ගියත් නැහැ පිරිසක් මැද ඉන්නා වගේ තේරෙන පටන් ගන්න කියනවා. එතකොට ඒ දන්නවා මේ පෙරකල බිනා. අපි දන්න අපි ලස්සන පින්කමක් කරනවායි කියලා සාමාන්‍ය කරනවා දාන පින්කමක් සීල පින්කමක් මොකද ඒ කරනකොට ඔක්කොමල එකම සමනලයට අතු නමුනා වගේ බොහොම සතුටින් ඒ කටයුතු ටික කෙරුණා නම් ඒක මේ පින් කරන අවස්ථාවක් නෙවෙයි පෙර කලපු පිනක මේ ආනිසංස වාරි හන්දම් බලන්න පින්කම් වල කොච්චර රණ්ඩු දරුවල්ද කියලා කොච්චර දෝ ගහ ගන්නවා නමුත් මේ පුබ්බේජ කතපුඤ්ඤතා තියෙනවා නම් මොන දේ කරත් හැම කෙනාම සමනලයට අතු නමනවා වගේ අරියකෙන්දට මෙයා සහයෝගය දක්වලා එතකොට තේරුම් ගන්න මේ මේ ආත්මෙ පිංකම් කරන වෙලාවක් නෙවෙයි පෙර කළ පිනක ආනිසංස වාලය. එතකොට දැනගන්න මට මීට වැඩි ලොකු පිංකමක් කරන්න පුළුවන්. ඒකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි මම අද මේ පරිේශන මට්ටමින් මේ වැඩේ කරාට මට මීට වැඩි ලොකු එකක් කරතයි. මේ මේම කරගෙන කරගෙන යන්න ගත්තොත් ඒකේ මොනම කෙලවරක්වත් නැහැ. කවදාකවත් හිතන්න එපා අපි සවැත්නුර ජීතවනාරාමේදී බුදුන් දැක්ක නැති නිසා අපි අතපල්ලේ වැටලා කාලකන් වෙලයි කියලා. යම් දවසක තමයි මේ මම ඉන්නේ බාහිරට වැටිලා මම මේ ධර්ම චක්‍රයට අහු වෙලා කියලා දැනගත්තොත් ඒ බුරුම් පඬිස්සාංශ කියනවා සරුවච්චන් වහන්සේගේ සිවුරේ හෙවණේ ඉන්නවා වගේ හොඳට තේරෙනවා මම දැන් සවැත්තුර ජේතවනාරාමේ ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. කවදාකවත් ඒ බුදුන් එක වෙනසක් හෝ දුරස්තකමක් වැටෙන්නේ නැහැ. ඒක නිසා ධර්මයේ වැඩ කරනවා නම් යම් කෙනෙක් තුල ධර්මයට මේ කියන විදිහට ප්‍රතිරූපදේශක ඉන්න බව දාන්නෝ සත්පුරුෂ සංසේවනයේ දැන් වැඩි වෙනවා. අත්ත සම්මා පණිදි වශයෙන් ගරු සරු කුසල් වලට පෙළඹෙනවා කියනකොට ඒ දැනෙන දේ මම පෙර කළ පින් නිසා මේක හැදිලා තියෙන කියලා කියනකොට නිවන් දකින්න ඕනේ නෑ. Tamante නිවනේ ආනිසංස තේරෙන පටන් අර ගන්නවා. ඉතින් එහෙම ආනිසංස තේරෙන පිරිස් අපි මේ සාමාන්‍ය උදී ජනයා දන්නවට වැඩිය විශාල පිරිසක් අද සමාජයේ ජීවත් වෙනවා කවදාකවත් අnder පාන්නේ. කවදාකවත් ගෝත කරන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන ලකුණ. පුළුවන් තරම් සරල ජීවිත ගත කරනවා. අපි බෞද්ධයි කියා ගන්න යන්නෙත් නෑ, බෙර ගහන්න යන්නෙත් නෑ, ගෙජ්ජි හොල්ලන්න යන්නෙත් නෑ, අnder පාන්න යන්නෙත් නෑ. අන්න එතෙන්ද ගියොත් මේ බුද්ධ ආගමට කිසිම කෙනෙකුට මොනම හේතුකින්වත් කරදර කරන්න බෑ. අපි කරදර ගුටි කන්නේ අඳුර පාන්න කියලා. මේක විතරයි එකම ශාසනයේ තේරවාද ශාසනයේ සියලු ගුණයන් සහිත වෙන්න මොනම හේතුකින්වත් කාටවත් දැනෙන්න අරින්න එපා. දැනෙන්න හරපු ගමන් තමයි ඔක්කොම කරදර එන්නේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනයි කියලා හිතෙන්නේ පෙරපින් කරපු කරාන විතරයි. මොකද ඒ තරම් අඳුරේ විතරයි අද තියෙන ඊයේ නෑ. අඳුරේ විතරයි අද තියෙන ඊයේ නෑ. ඔය කෑ ගහන කිසිම තැනක බලන්න ගිහිල්ලා සතිය කියන එකක්වත් භාවනාවක්වත් මොනවත් නැහැ. කෑකොස්සන් ගහන්න. කමන්නේ. ඒක අපිට දෝෂයක් නැහැ. හරියට වැඩේ කරන එකනට තේරෙනවා. ඒ ඇත්තොත් කවදා හරි මෙතෙන්ට එයි. එනකන් අපිට කරන්න පුළුවන් දේ අපි කරගෙන යනවා. ඒ කරන ගමන් මොනම හේතුවක් නිසාවත් කෑකොස්සන් ගහන්න එපා. මොනම හේතුවක් නිසාවත් අnder පාන්න එපා. හැබැයි කරන වැඩේ කිසිම තැනකින් අව탁සීරු කරන්නත් එපා. ආහන්නෙම කරගෙන යනකොට අපි දන්නවා අපිට බහුකාර්ය ධර්ම. එහෙම නැත්නම් බහූපකාර ධර්ම දැනට පිහිටලා තියෙනවා. ඒ පිහිටලා තියෙන එක දෙවන්නේගෙන් යෝජනා ඉස්තර වෙන්න ඕනේ. එහෙමනම් ඒක බාල්දු ධර්මයක්. Tamanට මේක තේරෙන්න ඕන. සබහා ධර්මය සාක්ෂි. කරන කරන වැඩවල ඉදිරියට යන ගතියක් තේින්න පටන් අර ගන්නවා. එහෙම එක්කෙනෙක් ඉන්නවනම් ඒක ආයතනික, ඒක ගෙදරක, ඒක ගමක, එම රටක, ඒ ගෙදර ඉන්න සියලු සමාජිකයන්ට ඒ ආනිසංස ලැබෙනවා. එවැනි කෙනෙක් ඒ ඕනම සමිතියක සමාගමක නායකත්වයේ ගන්නවා නම් මේක බව දැනගෙන ඒ කෙනා නිසා සියලු කෙනාටම සියලු සමාජිකයන්ට ඒකේ ආනිසංස ලැබෙනවා. ඒක නිසා මේක පුද්ගලික වැඩක් කියලා හිතන්න එපා. මේක මම තනියම නිවන් දකින්න හදනවා කියලා කියන්න යන්න එපා. එහෙම කරන්න බෑ මේ සාසනේ. තමයි යම් ආකාරයකට ගුණ වර්ධනයක් ඇති කරගත්තා නම් දියුණුවක් ඇති කරගත්තා නම් ඒකේ ආනිසංස සියල්ලන්ටම ඒ පරිසරින සියල්ලන්ටම ලැබෙනවා. ඒක නිසා සාපේක්ෂතාවයක් තියෙනවා. කිංගෝදෙනෙක් දොස් කියනවා මේ කැලේට රිංගලා තනියම නිවන් දකින්න හදනවා. මා ආත්මාර්ථකාමී වැඩක්. අනික් මිනිස්සු සමාජ තේවාවල් ආදී කටයුතු කරද්දී මේ අරණ්‍ය වාසී සංඝයා වහන්සේලා නිකන් තනියම නිවන් දකින්න හත කතා. ඒ කියන්නේ ඒ තේරුම් නැතුව කරන කතා. ඒ ඇත්ත විතරයි අඩුම ගානේ පරිසර දූෂණයක් නොකර ඉන්න. ඒත් විතරයි අඩුම ගානේ චිත්ත දූෂණයක් නොකර ඉන්න දාන්න. ඒත් විතරයි අඩු ගානේ මේ ලෝකේ රත් වෙන එකට උදව් උපකාර කරන්නේ නැතුව පැත්තකටලා ඉන්න જાතිය. ඒ විතරක් නෙවෙයි කවදා හරි මේ චක්ක ධර්ම චත්තාරි චක්කාණි කියන ධර්ම වැඩෙන පටන් අරගත්තට පස්සේ ඒ භාවනා කරන අයගෙන් නිකුත් වෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග නිසා ගස් කොළන් වලට පවා යනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ බහුකාර්ය ධර්ම පෙන්ලා දෙන්නේ වෙන කිසිම පොතක කිසිම ගුරුවරෙක් ගා මේක නැති නිසා. ඒක අපි මංගල සූත්‍රය අහනකොට මේ කිල්ලෙක් කසාද බඳින වෙලාව තමයි මංගල සූත්‍රය කියවන්නේ. කිල්ලෙක් කොටහළු වෙච්චාම මංගල සූත්‍රය කියව. ඒ මොකද? මේ කාමෙටයි ආමිෂයටයි නමුත් මේ කියන දේවල් වල කොච්චර ගැඹුරක් තියෙනවද කියලා කල්පනා කරන්න ඒක තේරෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. එහෙම නැතුව මේ මේ යන්නම් වාලේ බුද්ධහගම් කරන අයට නිකන් වචනාර්ථ නම් තේරෙනවා ඇති. සමහරලාට පොඩ්ඩක් තර්ක ඥානටත් අහු වෙනවා. නමුත් භාවනා කරන කෙනාට ඒක තේරෙන හැටි බලනකොට තේරෙනවා ගැඹුරට යන්න යන්න මේ ධර්ම වල තියෙන අර්ථ වචනයක තියෙන අර්ථ එnde ende ende වැඩි වෙන නිසා මුලින් ව්‍යාකරණ නැති වුණාට පාලි නොතේරුණාට භාෂාව නොතේරුණාට එච්චර මහා ලොකු බරකට ගන්න එපා. තමයි නිතරම සතිය වඩනවාද කියලා බලන්න සතික්වාම්බික වේ සබ්බත්තිකං වදාමි කියලා බුදුහාම සඳහන් කරලා තියෙනවා මහණෙනි සතිය සෑමතන්නී අපේක්ෂා කරන්න. සතිය වැඩුවොත් ඔබට අවශ්‍ය කරන සියලුම දේවල් ඔබට සම්පූර්ණ කරලා දෙනවා. ඒක නිසා මේ බහුකාර්ය ධර්ම හදාගත්තට පස්සේ සතිය වඩන්න අපි උත්සාහ කළොත් ලදලද වෙලාවේ. gedara ගියත් මෙහි හිටියත් කරන්න පටන් අරගත්තොත් මගේ පුද්ගලික අත්දැකීම නම් ඒට කිසිම බාධාවක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවනම් මට සතිය වඩා ගන්න මේක බාධායි කියලා ඒ ඒ උගේ තියෙන ඔලොමලකම විතරමයි. නැත්නම් ඒ කිගේ තියෙන ඔලොමලකම. එහෙම නැත්නම් ඒ තියෙන තණ්හාව. තතියට කිසිම බාධාවක් නැහැ නිසා අපි වෙනි බුදුහාමුදුරුවන්ට පනවලා දීලා තියෙන දේට අපි මුළු හදින්ම කැමැතිවම කැමැති වෙලා අපි දැනටමත් ඉන්නේ මේ පිම්බිමක අපිට අපි අපිම සත්පුරුෂයෝ වෙනවා අපි අත්ත සම්මා පණිදි වශයෙන් වාඩි වෙන්නෙම හිත පුළුවන් තරම් මේ ඉරියව්වේ පවත්තණ්ඩයි ඒ මොකද අපි පෙරපින් කළපු නිසා. ඉතින් ඒක සමාදන් වෙනවා නම් අපිට මේක තවත් ක්‍රමානුකූලව ගුණෝකින් යුක්තව හෙට කරගෙන යන්න අවශ්‍ය කරන දේට කියන අදිෂ්ඨාන ශක්තිය කියලා. يعني චිත්ත ශක්තිය කියලා. ඉතින් මේ සියලු දෙනාටම මේ අදිෂ්ඨාන ශක්තිය පිණිස චිත්ත ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා